බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් බ්‍රහස්පතින්දාවකට එළඹිලා වාසය කරන්නේ. ඉතින් බ්‍රහස්පතින්ද අපි නිස්සන්වණී චාරිත්‍රානුකූලව කරන විපස්සනාට බර ධර්ම දේශනාවක් තමයි අපි දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාශීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං පන භෝගෝතම නහෝති තථාගතෝ පරාමරණා ඉදමේව සච්ඡං ඕගමඤ්ඤಂತಿ එවං දිට්ටි භවං ගෝතමෝති තී කරුකටේතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මුලින්ම මතක් කරගනිමු මේ දවසේ සූත්‍ර පාඨයත් අපි උපුරාගත්තේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයෙන්. අපි මෙතෙක් කල් ඒ හම්බවන්දව නැත්නම් මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය ඉදිරිපත් කරගෙන දේශනා හයක් පවත්වලා තියෙනවා මගේ වාර්තාවල හැටියට. අද මේ හත්වෙනි දේශනාව අගෝස්තු මාසේ 18 වෙනිදා 2016 වර්ෂයේ. ඉතින් මේ ප්‍රශ්නෙනොත් ඒවකට සරුවචනාංශේ බාරගත්තේ නැති උත්තර දීපු නැති ව්‍යාකරණය නොකරලද ප්‍රශ්න 10න් එකක්. ඒවට කියනවා අව්‍යාකට ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න වාද විවාද කරුවන් අතර දාර්ශනික වාද නැති තාම ප්‍රසිද්ධයි. ඒකේ මුලක් මැදක් අගක් නැති ප්‍රශ්න. ඉතින් ඒ නිසා සරුවචනාංශේ ප්‍රශ්න බාරගන්නෙම නැහැ. ඒ නිසා ඒවට අව්‍යාකට කියලා කියනවා. ව්‍යාකරණය කරලා කාටට පෙන්වෙන්නේ නැති ප්‍රශ්න. ඒකල සර්වචනසේ නැවත නැවතත් දේශනා කරනවා. සර්වචනසේ ලෝකෙට පහළ වුණේ මේ දුකත් දුක නැති කිරීමත් ගැන කතා කරන්න විතරයි. ඒ නිසා මෙවැනි දේවල් වලට මේ අගක් මුලක් නැදක් නැති ප්‍රශ්න වලට කතාකච්ඡා කරන්න යන්නේ නැහැ කියලා. මේ නිසා ඒක සර්වචනසේ විරුද්ධ නගපු චෝදනාවක් තිබ්බා සර්වඥයි කිව්වට මේ ප්‍රශ්න දන්නේ නැහැ. මේවට උත්තර නැහැ කියලා බාහිර තීර්ථකයන් අතර ප්‍රසිද්ධ කතාවක් තිබුණා. මොකද සරුවචාන්සේ උත්තර නොදී අතාරින ප්‍රශ්න නැත්නම් සරුවචාන් බයයි. මේ ප්‍රශ්න වලට උත්තරේ දන්නේ නැහැ කියලා. නමුත් සූත්‍ර බලනකොට පේනවා සරුවචාන්සේ තමන්ගේ ගෝලෙයින්ට ඒකට අදාළ කාරණාව ආපුවාම මේ ප්‍රශ්නේ ගන්න නැත්තේයි මේක යමකට තුඩු දෙන්නේ නැති බව කොහොමද? ඒ නැත්නම් මේවා නිකන් හුදු ආද සඳහා වෙන බව කරුණු කාරණා තියෙනවා. ඉතින් ඒ නිසා සූත්‍ර සලකා බලන ඇත්තෝ මේ අව්‍යාකට ප්‍රශ්න වල හරි ගැඹුරක් දකිනවා. ඒක බුදුහාමුදුරුවෝ මේ මූලධර්ම මූලධර්ම සඳහායි දර්ශනේ දර්ශනේ සඳහායි කියන පැත්තේ තමන්ට ප්‍රශ්නයක් ආපෙලා ගෝලයන්ට කියලා දෙනවා. ඔය කවුරුර ඇවිල්ලා ඇහුවොත් ස්වාමීන් වහන්සේ හෝති තථාගතෝ පරම්මරණ හෝති තථාගතෝ පරම්මරණ කියලා තථාගතයන් වහන්සේ මරණින් මතු වෙයිද? තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේද? ඊට පස්සේ ආනවා මරණින් මතු එහෙමනම් වෙයිත් නොවේයිද කියලා. එහෙම නැත්නම් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි. ඔච්චරයි. ඕනම අපි දන්න දෙයකට මේ ප්‍රශ්න හතර දාන්න පුළුවන්. නැත්නම් මේ චතුස්කෝටික ප්‍රශ්න ක්‍රමේ දාන්න පුළුවන්. දැම්මට පස්සේ බුදුහාමුදුරු නොකිය කියන ওই හතර තුල කවදාකවත් නිවන නැහැ. ඔයින් එහාට ওই තර්කයෙන් ඔබට යන්න කියන කෙනාට විතර නිවන තියෙනවා. ඒ නිසා මේ වාදය වාදය නාස්තික තීරමක් නැති එකක් බවට පත් කරන්න මේ වාදේ බුදුහාමුදුරු පාවිච්චි කරගන්න. කාටක ගොඩ එන්න බෑ ප්‍රශ්න හතර ඇහුවොත් මොනම දර්ශනවාදී කරත් ගොඩ එන්න බෑ. නමුත් ඒකේ නාස්තිකත්ව මිසේ මනුෂයා තියෙන දේ නිෂේධනය කරන මිසක් දුක අවබෝධ කරලා දෙන්නෙත් නැහැ දුක නැති කිරීම අවබෝධ කරගන්නෙත් නැහැ ඒ නිසා සර්වඥාන්සේ ප්‍රශ්න ආපම කියනවා අදාළ ප්‍රශ්නයක් අහපන් මේ නිකන් ලෝකේ තියෙන ප්‍රශ්න අහන්න මයි ළඟට එන්න එපයි කියලා නමුත් මම නැවතත් කියනවා සූත්‍ර පිටකේ හොලා බලනකොට ඒවට උත්තර දීපු වෙලාවල් තියෙනවා ඒක පාවිච්චි කරලා සර්වඥාන්සේ තමන්ගේ තීත්‍යංගේ සැකදුරු කරපු තැන් තියෙනවා ඉතින් අපි අද ගන්න හදාන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු නොවේයි කිම්පන භෝගෝතම නහෝති තථාගතෝ පරම්මරණ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤන්ති මේ විදිහට එවම් කෝ එවම් දිට්ටි භවං ගෝතමෝති කියලා අග්ගිවච්ඡ ගොත්ත බුදුහාමන ගහනවා තථාගතයන් වහන්සේ මරණයන් මතු නොවේයි මෙයම සත්‍ය වෙයි මින් බහැර සියල්ල බොරුවේ කියන වතේ මතයේද සර්වඥාන්සේ ඉන්නේ කියලා. ඉතින් සර්වඥාන්සේකට කියනවා නකෝ අහං වච්ච එවම් දිට්ටි මට එහෙම දිට්ටයක් නැහැ කියලා. නමුත් තියෙන්නේ මොකද්ද කියලා කියන්නේ. මගේ දිට්ටිය මොකද්ද කියන්නේ? වච්ච අහනකට කියනවා නකෝ අහං වච්ච එවන් දිට්ටි. එතකොට මේකට අපි අපි මේක දවසේ මාතෘකාව කරගත්තට අනිකු සූත්‍රවල තියෙන දේවල් බලනකොටත් අපේ භාවනා ජීවිතේ අපි කමඨාන් සුද්ධ කොට 150ක් ප්‍රශ්න වච්චකොත් අහන ප්‍රශ්න අහන්නේ අපි. ඒ ප්‍රශ්න නිසා තමයි අපිට භාවනාදී මතුවෙන දේ අපට විග්‍රහ කරගන්න බෑ. ඊට වැඩිය දන්න කෙනෙක් විග්‍රහ කරන්න ඕනේ, කමඨාන සුද්ධ වෙන්න ඕනේ, ශක දුරු වෙන්න ඕනේ, බය නැති වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට විශ්වාසය ඇති වෙන්නේ භාවනා ඉදිරියට යන්නේ. ඒ නිසා අපි භාවනා ජීවිතයේදී අපිට මේ ප්‍රශ්නේ මතුවෙන අවස්ථාවල් මතු කරගත්තොත් මේක අග්ගිවච්ඡකොත් ඇහුවත් බුදුහාම ප්‍රතික්ෂේප කරත් අපේ ඔළුවේ එක පළුවක් මේ ප්‍රශ්නේ අහනවා එක පළුවක් උත්තර දෙනවා. එතකොට අපි මෙන්න මේ දෙක කලපගත්තොත් අපිට හිතන්න පුළුවන් අපි භාවනා කරපු නිසා කොච්චරක් ඉදිරියට ඇවිල්ලා තියෙනවද? අපි කොච්චරක් ප්‍රශ්නයක් ආපුවාම ඇතුළතින් උත්තරයක් හොයාගන්න නැත්නම් ඇතුළත විශ්වාසය කරන්න අත්දැකීමම මුල් කරගෙන යන්න අපි කොච්චර ස්වාධීන වෙලා තියෙනවද කියලා. ස්වෛරි වෙලා තියෙනවද? ඒක තමයි නිවන කියන්නේ. ඉන් පිට මොකක්වත් නැහැ. අපිට කායෙන් හරි අහලා කාගෙන් අත උදව්වක් වෙනවනම් මැරලා ඉපදෙන්න වෙනවා. කිසිම කෙනෙක් මේකට උත්තර දෙන්න කවුරක්වත් නැහැ. ප්‍රශ්න නම් එන්නේ ඉඳී තියෙනවා. උත්තරේ තියෙන්නේ මයි ළඟ. උත්තරේ කියන්නේ ප්‍රශ්න නොවන එක නෙවෙයි. ප්‍රශ්න හැමදාම එනවා. එන ප්‍රශ්නේදී මේකේ බාහිර කියලාවත් බාහිර කිසි කෙනෙකුට උදව් කරන්න බෑ. ඒ නිසා මේක ඇතුලෙන් විශ්ලේෂ ගන්න පුළුවන් කියන මට්ටමට ගන්න මේ මරණයෙන් මතු නොවේයි කියන එකත් අපිට ආධාර කරගන්න වෙනවා. බාහිර ගන්න නෙවෙයි ආධාර කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි ගිය ධර්ම දේශනාවේ මතක් කරගත්ත මේ තථාගත කියන වචනේ භයානක වචනයක්. තථාගතයන් වහන්සේ කියලා කියන සරුවචන් වහන්සේ සරුවචන්සේ ගැන මතක් කරන කියන්නේ තථාගත කියලා. මිනිස්සු බුදුහාමුදුර ගැන කතා කරන පුතත්ජනය කතා කරන්නේ බුද්ධ කියලා. ශ්‍රාවකයන් වහන්සේලා බන්ති කියලා කතා කරනවා. ඒ එක එකන එක එක තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ ගැන කතා කරන කියන්නේ තථාගත කියන වචනේ. නමුත් මේ තර්කයේදී තථාගත කියලා කියන්නේ හුදු සත්ත්ව කියන ආමන්ත්‍රණය තමයි. මරණය මරණයෙන් මතු සතෙක් වෙයිද මරණයෙන් මතු සතෙක් නොවේයිද වෙයිත් වෙයි නොවේයිත් වෙයිද වෙයිත් නොවේයි නොවේයිත් වෙයි ද කියන එකයි තියෙන්නේ. ඒතර මේ අපි කතා කරන්නේ පර මරණයෙන් මත්තේ මේ මිනිස්සයා පුනරුත්පත්තියකට යයිද නොයයිද යනවයි නොයනවයි දෙකමද යෑමත් නොවේ නොයෑමත් නොවේ කියන එකද කියන එකයි යන්නේ. ඒත් තථාගත කියන වචනේ ගත්ත ගමන් බෞද්ධයාට අර ਸਰවචනසිකී රූපෙම ඇවිල්ලා පේනවා. නමුත් මෙතන වාද ශේෂ්ඨයේදී ඒක ගත්ත ප්‍රශ්නයක් නෑ. ਸਰවචනාංශයේ මරණයෙන් පස්සේ පස්සේ වෙයිද? එහෙම නැත්නම් නොවේයිද? එහෙම නැත්නම් රහතන් වහන්සේ වෙයිද? නොවේයිද? එතන මේ සාමාන්‍යයෙන් ගෙම්බෙක් බල්ලෙක් වගේ නැත්නම් මේ පු탁ජන මිනිසෙක් වෙයිද නොවේයිද ඔක්කොම එක මට්ටමේ තියෙයි. ඉතින් මේ අදාපි ගන්න හදන්නේ නොවේයිද කියලා අහනවා. ඒකට ਸਰවචන්සේ නෑයි කියලා කියනවා. අපි ගිය මාසේ සුමානේ ගත්තේ වෙයිද කියලා අහනවා. එයමයි සත්‍ය. එයින් සිට සියල්ල බොරු කියලා ඒකත් නෑයි කියලා කියනවා. ඒ නිසා අද දවසේදී අපි උත්සාහ කරන්න හදන්නේ ලෝකයේ වාද වගේක් තියෙනවා. සර්වඥාන්සේ වැඩ හිටපු කාලේ ඉඳලා අද දක්වම මරණයෙන් මතු සත්වෙක් නැහැ. පුනරුත්පත්තියක් නැහැ. එහෙම නැත්නම් එහෙම දිගින් දිගට යන දෙයක් නැහැ. එතන එතන ඉවර වෙන දෙයක්. මේකට උච්ඡේදවාදය කියලා තමයි සම්ප්‍රදාන කුලෝ සඳහන් කරන්නේ. නවීන යුගයේ පාවිච්චි කරන භෞතිකවාදී කියන නැත්නම් කොමියුනිස්ට් වාදී කියලා කියන්නේ තෝකටම තමයි. ඒකෙදී කියලා තියෙනවා මේ හොඳ නරක අනම්මනම් මොකුත් නැහැ ආර්ථිකයට සඳහා ඕන දෙයක් කියලා කමන්නේ. ඊට පස්සේ ආර්ථිකය සඳහා කරන දේ ආපහු කර්මේ සහ කර්මඵල විපාකයෙන් ඉන්නේ හොඳ හෝ නරක කරලා මේක ආර්ථිකේ වඩා ගන්න ඕනේ. ඉන්න කාම කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් ඒ නිසා මේක අර බයලජ්‍ය දෙකට දානි දීමට අම්මා අප්පට සලකන එකට වැඩි හිටියන් සැලකීමට විරුද්ධව යනවා. ඉතින් ඒක තමයි අද නවීන විද්‍යාව කියලා කියන්නේ. නවීන විද්‍යාවට භෞතික විද්‍යාව කියවට මේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව කියන විදිහේ නෙවෙයි මේ භෞතික සම්පත් වැඩිවීමෙන් සැප සාදාගත හැකි. ඒකට ක්‍රමය සාධාරණීකරණය කරන්න ඕනේ සම්ප්‍රදායනුකූලව හෝ බයලජ්ජදික අනුව අම්මා මරලා හරි කමන්නේ සැපෙන් ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ඒකට උත්තර බඳින කවුරුත් නැහැ. සැප විඳීම සඳහා කටයුතු කරන එක ඉවරයි ඊට පස්සේ අප විඳින මනුස්සය එන ඒ මනුස්සය බය වෙන්න එපා මේ සල්ලි මේ බල්ලෝ මේ බල්ලා මැට් එක උනත් කමන්නේ මීයෝ අල්ලනවා නම් බල්ලෝ මරලා ගන්න බල්ලලා මරලා ගත්ත සල්ලි උනත් ඥාව් ඥාව් ගන්නෑ ඉතින් මොකටද බය වෙන්න තියෙන්නේ ඕක තමයි උච්ඡේද දිට්ඨිය කියන්නේ ඉතින් මේ උච්ඡේද දිට්ඨියද සරුවච්චන් වහන්සේ අගය කරන්න කියලා අහන සරුවච්චන් නෑයි කියලා කියනවා ඉතින් එතකොට අපි බලන්න ඕනේ අපි මේ භාවනා කරගෙන යනකොට මේ උච්ඡේද දිට්ඨිය කියලා අපි ප්‍රතික්ෂේප කරාට අපේ ක්‍රියාකලාපෙන් කොච්චරක් උච්ඡේද දිට්ඨියට පක්ෂව අපි වැඩ කරනවද කියලා. එතන උච්ඡේද දිට්ඨියට බයව අනිත් පැත්තට යන්න හදනවා. උච්ඡේද දිට්ඨිය අනිත් පැත්තම සස්සතවාදී කියලා සදාතනික කෙනෙක් ඉන්නවා. මේ ජීවිතේ කරපු දේ තමයි ලබන ජීවිතේට යන්නේ. ඒ නිසා මේ මිනිස්සයා මොනවත් නොකර ඉඳ උත්සාහ කරනවා. මොනවා කෙරුවත් පව්. ඒ නිසා අතපය බැඳලා අකිරිය වාදයකට වැඩන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි ඉන්නේ ඔන්න ඔය දෙකේ මැද. ඒක නිසා වචනයක් කියනකොට ක්‍රියාවක් කරනකොට හිතවිල්ලක් හිතනකොට ඒ හැම හිතවිල්ලකම ඒ පුද්ගලයා තුළ තියෙන උච්ඡේදය ක්‍රියාවේ පේනවා වචනේ පේනවා හිතවිල්ලේ පේනවා හැබැයි ඒ පුද්ගලයා තුළම තව පළුවක් ජීවත් වෙන සස්සතවාදී ඔප්පු කරන නෑ නෑ එහෙම කිව්වට එහෙම වෙන්නේ නෑ හොඳ වැඩ කරොත් හොඳ නරක හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා නරක දේවිරොත් නරක ප්‍රතිඵල හම්බ වෙනවා කියලා මේ එකම මිනිසයා මේ එකක් කියනවා එක්කෙනෙකුට අනිත් එක කියනවා අනිත් එක. මෙන්න මේ දෙක අඳුනා ගන්න බැරි කෙනාට අපි ෂීසොෆෙනික් කියන භයානක මානසික රෝගය කියනවා. එක්කෙනෙක් එක තමන්ම වෙලාවක මේක කියලා ඊට පස්සේ තව ස්වල්ප මොහොතකින් අනිත් එක කියනවා. එයාට දන්නේ නැහැ මේ එකම කෙනා තුළ මේ දෙක තියෙනයි කියලා. ඒකට බයිපෝලර් ඩිසීස් කියලාත් කියනවා. මේ අන්තවාදී දෙකට වැටෙනවා. මේක කියූපු එකනා මේකට ගියාට පස්සේ මතක නැහැ ඒක කිව්වයි කියලා. මේක කියූපු එකනා මේකට ආවට පස්සේ මතක නැහැ. නමුත් සර්වඥාන්සේ පෙන්වන්න දෙනවා දෙන්නම උඹ තුල ඉන්නවා. ඔය සනීප සෞඛ්‍ය සම්පන්න මනුස්සයා තුලත් ඉන්නවා. මේ මනුස්සයා දන්නවා මේක මේ වාදයට ඉදිරිපත් කරලා වාදයේ සඳහා පමණයි. හැබැයි ඒකේ අනිත් පැත්ත මේ වාදයට ඉදිරිපත් කරන. ඒ තරම් චපලයි අපි. ඒ තරම් අපි වංචනිකයි. ඒ තරම් ආශේ ෂටයි. අන්නේ වංචනික ගතිය මමද? ඒ ෂට ගතිය මමද? නැත්නම් ඒ මායාකාරී ගතිය මමද කියලා මම කියාගන්න මිනිහා වාදයට එනවා. කැත්ත ගන්නවා පොල්ල ගන්නවා තෝ තෝ වරපල කියාගෙන රණ්ඩු කරනවා. ඒ මනසට කියන්න වෙනවා. මේක ඇතුලේ ඉන්න මේ මමයා මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක වෙලාවකට කණ්ඩ ඕන වෙච්චාම ඔව් කියනවා. කබරුගයා තලගයා කර ගන්නවා. අනික් වෙලාවට කබරුගයා කියනවා. ඉතින් මේ මාරු කළ තමයි අපි ජීවත් වෙන්නේ. ණයක් ගන්න දෙන මිනිහටයි ඒ වගේම මේ තමන් ගත්ත ණය සල්ලි ගෙනියන්න එන මිනිහා එනකොටයි නැත්නම් තමයි නායක ඉල්ලන්න යනකොට සම්පූර්ණ චරිත දෙකක් අපි ළඟ තියෙනවා. කාගෙන් ළඟට කියලා නායක ඉල්ලන්න හදනවා නම් ඉතින් තමන් කියනවා මේ මේ නාය නැතුව කොහොමද ජීවත් වෙන්නේ ඉතින් බිස්නස් කරන්න එහෙමනේ මං ගැන විශ්වාස කරන්න මේ කීයක් හරි දෙන්න ඕන දෙයක් මං දෙන්නම් කියලා එමන්සට විශ්වාසය ඇති කරනවා. නමුත් ඊමන්ස නැවත ණය ගෙනියන්න එනකොට කියන උඹ මොකටද දුන්නේ? උඹ දැනගන්න එපා බිස්නස් ලෝක කියන්නේ බොරු කියනවා කියලා මන්ට ළඟ සල්ලි නැහැ දැන්. උඹ දෙන්නා බම්බු ගාගෙන. අපි බිස්මුණු දෙකක් දාගන්න. මේ නැතුව බිස්නස් කරන්න බෑ. ඉතින්සයි කියන්නේ බිස්නස් කරන බුරු කියන්නේ නැතුව බෑ කියලා. මිති මේ දේ කරන එකම මිනිහා තුල මේ වංචනික බව තියෙනවා කියලා පිළිගත්තට බුදුහාමුදුරුවෝ කියන මාස නිද්දාවක් වෙන්නේ දැනගෙන කරන එක ෂට බව වංචනික බව චාටු කතාදිය දන්න මිනිහා එක්ක සුතවත් ආර්ය ශාවකෙක් එහෙනම් අවංක භාවනා කරන කෙනෙක් නෑයි කියන මනුස්සයාට බුදුහාමුදුරණත් වෙදකම් කරන්න බෑ. මොකද එයා පිළිගන්නේ නෑ. ඉතින් ඒකට තමයි අපි මේ ඉස්සල්ලා ලෝකේ පැවතින නිදර්ශන ගෙනලා පෙන්නලා මම වැඩක් කරන්න ගියාම මෙතෙන්දී එකක් කියලා මෙතෙන්දී එකක් කියන එක ඒ චපලකම කොතෙක් දුරට මම දැන දැන සවිඥානිකව කරලා කෙනෙකුට කියන්න පුළුවන් තරමේ වගේ අවංක යෝගාවචරයේද එහෙම නැත්නම් මේ anu රැවටේ කියලා හිතාගෙන අපි කරලා හිතනවා අනිගොල්ලන්ට ඒව තේරෙන්නේ නැහැ මං විතරයි දන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ නැත්නම් මෙහෙම කතාව පටන් ගන්න පුළුවන්. අපි සෙනසුරාදට ගන්නවා ධර්ම සාකච්ඡා කරන වෙලාවේ සාමාන්‍ය ඵල සූත්‍රයේ. සාමාන්‍ය ඵල සූත්‍රයේදී අජාසත් රජු රෝ කියන්නේ තාත්තා මරලා තාම වෙහෙසෙන් ජීවත් වෙන කෙනෙක්. එයා පස්සේ මේක වෙහෙස නිමන්ඩ ඉන්න ඔක්කොම සාස්ෘණ වහන්සලා ගාවට යනවා. ගිහිල්ලා අහනවා සාමාන්‍ය ඵල කියන්නේ මොකක්ද? කියන්නේ මෙලෝ වශයෙන්ම සැප විඳිනවා කියන්නේ මොකක්ද? ඉතින් අරගොල්ලෝ ඒව පැත්තක තියේදී ඒගොල්ලන්ගේ මත ප්‍රකාශ කරනවා. ඉතින් අන්තිමට මෙයා සභාවේදී කියනවා අනේ මම ලෝකේ ඉන්න ඔක්කොම කෙලිකාරයෝ ගාවට ගියා. ඒගොල්ලන්ගේ මට ඕනේ මේ වර්තමාන වශයෙන් කියන්නේ හිතේ තියෙන වෙහෙස ආතතිය අසහනෙ නැති කරන්න. ඉතින් ඒගොල්ලෝ මේ වාද කතා කරනවා මගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මුන් ලබු ගැන අහනකොට දෙල් ගැන කතා කරනවා. ඉතින් මට බෑනේ මේ වාදේ වැරද්දුවයි කියලා මගේ රටින් පිටුවහල් කරන්න උන්දලා හිටපු දෙන්නේ. හැබැයි මේ එකෙක්ගෙන්වත් උත්තරේ නැහැ කියලා. එතකොට ජීවක ඉන්නවා ළඟදි කාර්ය සභාවටපත් වෙච්ච ඇමති මණ්ඩලයට පස්සේ කියනවා මමත් මේ අනිත් එක තමයි දැන් ඉතින් රාජසභාවේ අනිත් කට්ටිය තමයි යජ්ජිතිකේස කම්බල පුරාණ කස්සප ඔක්කොටම ගෙනියලා මේ රජුට ඥානවන්තයි එකක්වත් පිළිගන්නේ නැහැ ඊට පස්සේ උදු මෙයා කතා කරලා කියනවා ජීවක වෙන්න පුළුවන් නමුත් ඊටාම තරුණ මේ ශාක්‍ය ගෝත්‍රයෙන් පැවිදිච්ච ගෝතම කියලා කෙනෙක් පැවිදිලා ඉනවා එයාලඟ කොහොදයක් තියෙනවා මම පිළිගන්නවා මේ ඔය කියන ඔක්කොම තියේදී තේ වාදේ නැගී හිටිනවායි කියලා. වාදේ කියන්නේ ඒ දර්ශනේ. අජාසත් රජුරෝ ඉතින් අහට chance දෙනවා. දිල කියනවා එනම් ගමන ලැහැත්ති කරන්නයි කියලා. යන්න ඉස්සෙල්ලා රාජසභාවට කියනවා ඒ මම එක එකනා ළඟට රාජකීය වශයෙන් ගිහිලා ප්‍රශ්න යවුවට පස්සේ ඒ කට්ටිය ලැබු ගැන අහනකොට දෙල් ගැන කතා කරන්නේ. අද තියෙන්නේ ඔච්චරයි. එදත් එච්චරයි අදත් එච්චරයි එකෙකුටවත් මේ කතා කරන වචනේ කොච්චර වග වෙන්න ඕනද කියලා මුලැමැදාග ගලපන්න දන්නේ නැහැ වෙන විදිහට කරනවා කමටහන් සුද්ධ කරන්න දන්නේ නැහැ. කමටහන් සුද්ධ කරන්න කියන්නේ ඕකයි. ඉතින් මේකෙදි අයිසකේස කම්බල ගැන අජාසත් රජු රෝදෙනවා විග්‍රහයක් මම උන්දා ළඟට ගියා සාමාන්‍ය ඵල ඇව්වා. ඉතින් සාමාන්‍ය ඵල ඇහුවට පස්සේ එයා නත්ති දින්න නත්ති ඉට්ටන් නත්ති උතන් නත්ති මාතා නත්ති පිතා කියලා එයා කියනවා මේ දන් දීමෙන් ඇති ඵලයක් නැහැ. පූජා කිරීමෙන් ඇති බලයක් නෑ අම්මෙක් නෑ තාත්තෙක් නෑ හොඳක් නෑ නරකක් නෑ යමෙක් කියනවා නම් හොඳ නරක පවතින සස්සතවාදයක් තියෙන කලේ අමූලික බොරු කාර්යෝ මේකේ ඔක්කොම ಗುಣ ගායනා තියෙන්නේ සෝහන ලක්ව පමණයි සෝහොන්ට ගියාට පස්සේ ඒකත් ඉවරයි මේ පටවි ධාතුව පටවි ධාතුවට එකතු වෙනවා ආපෝ ධාතුව ආපෝ ධාතුවට එකතු වෙනවා වායෝ ධාතුව වායෝ අයතමන ධාතුවට ඉතුරු වෙන්නේ මලමිණියයි ඇඳයි ඒකත් ඔය අපේ කට්ටිය සෝහොන්ලකට ගිහිල්ලා බයිලා ටිකක් කිව්වට පස්සේ ඒකත් ඉවරයි මොකුත් නැහැ ඉතුරු වෙලා තියෙනවනම් පෙන්න. මේක ඒ කාලේ කිව්වේ උච්ඡේදවාදය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අයිතිකේශ කම්බල ගැන ඔය අද කියපු බුද්ධ වචනේ ඇර නෑ අජාසත්ත වචනේ ඇර අජිතකේශ කම්බලගේ ගෝලියොත් අද නෑ සූත්‍ර පිටකේකුත් නෑ ඒගොල්ල ගැන කියන්නම් අපේ පොත කියවන්න ඕනේ දැන්. අයිතිකේශ කම්බල කියලා මිනිහෙක් හිටියා. එමස මෙවැනි වාද සහිත යන්න පොත කියවන්න අන්න එතන තියෙනවා. බොහොම අංග සම්පූර්ණ අයිතිකේශ කම්බල වාදයේ තියෙනවා. ඒ කියන්නේ උච්ඡේදයි. මේ අපට ව්‍යාපෝ තේජෝලි මනුස්ස සතියක් හැදලා තියෙනවා. මරණයට පස්සේ නැවත පට ව්‍යාපෝ තේජෝලට යනවා. ඕකේ ඔය කර්මේ සහ කර්මඵලේවත් දුන්න දෙයක්වත් මොනවත් ඇත්තේ ඇත්තේ නැහැ. බත්මන්තා කියලා කියනවා භස්ම වලින් સમાප්තයි. ඒ කියන්නේ මිනිහාගේ මිනිහා පුච්චවට පස්සේ ඉතුරු වෙන ආහුතියෝ කියලා කියන්නේ ආගන්තුක සත්කාර ආදී මේ අපේ ළඟ තියෙන ಗುಣධර්ම සියල්ලම මරණයන් මත ඉවරයි. ආයි වගේ හොඳක් නැහැ නිසා ඉන්නකම් සල් මල් බලලු මරලා හරි කාපියව. කාලා දොලිය හිටපල්ලා පස්සේ ඌට වග වෙන්න එපා. නිකන් මේ මං අසාධාරණ කෙරුවා කියලා හිත නරක කරගන්න එපයි කියලා මිනිස්සු කියයි. එමය. අයිතකේ සම්බල කියනකොට ඒ ජොලිවට්ටෝ සල්ලට යන කට්ටිය හරි ආසයි. ඒගොල්ලෝ කියනවා මුකින් හරි ගම්බ කරන කණ්ඩෝනේ දා සෑහෙන සෙනඟක් හිටියා. අයිතකේස් කම්බලයට තියෙන. දැන් ඔය කියන්නේ අපි රැල්ලට එකතු වෙමු රැල්ලට එකතු වෙමු. කවුද නොයන්නේ? ඒක පිටිපස්සේ තියෙන්නේ අපි මොනවා කරලා සන්තෝෂ වුණත් ඒකේ පසු ප්‍රතිඵල නැහැ. මේ ඉන්න ජොලිය විතරයි. ඒක එදා කිව්වේ ශ්‍රී ලංකත්තා ගෘතම්පි වේත් භස්ම භූතස්මේ දේහස්මින් පුනරාගමන කෘතා. මේ ණයට අරන් හරි ගිතෙල් බීපල් එක තමයි ඒ කාලේ හොඳම කෑම. අය ණය ගෙවන්න ඔබ නැහනේ. ඊට භස්ම භූතස්මේ දේහස්මේ මේ භස්ම හදිච්ච මේ ලෝක ශරීරය ආය පුනරාගමනයක් කොහේ තියෙන්නේ භස්ම භස්ම වලට එකතු වෙනවා. පට වියාපෝ තේජෝ එකතු වෙනවා. ඉතින් මේක බොහොම සතුටුයි ආර්ය රාම හරි ක්‍රිෂ්ණ කාර්යෝ. එහෙම නැත්නම් කොමියුනිස්ට් කාර්යෝ. එහෙම නැත්නම් භෞතිකවාදීන් විද්‍යාඥයෝ. ඉතින් ඒ විද්‍යාඥයෙක් කියතයි බයලජ්ජා දෙකක් ඕනේ. විද්‍යාවට අම්මෙක් අපෙක් නැහැ. ඉතින් අද යන්නේ අපි මේ පාරේ. අපේ දෙවෙනි પરම්පරාව 100%ක්ම මේ අද ඉන්න પરම්පරාව කියන්න ඕනේ සම්පූර්ණ උච්ඡේදවාදයකට දරු પરම්පරාව බිලි කරලා තියෙනවා. ඒකට හේතුව මොකද? දෙමව්පියන්ට විඳ ගන්න බැරි වෙච්ච සැප කොටසක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ උච්ඡේදවාදී අසුරු කිරීමෙන් දරුවෝ බයලජ්ජා කෝක වෙතත් සැප විඳී කියලා. ඇත්තටම අපේ අම්මලා අපච්චිලා ඒක වින්දා. විඳිනකොට ඊට ඉස්සෙල්ලා උන්දල මැරලා ගියා. දැන් අපට දරුවා අපට ගහන එක පේනවා දැන්. අපි ඊගාව પરම්පරාව වෙන්නේ දරුවන්ට උච්ඡේදවාදී උගන්වපු හැම දෙමව්පියන්ම අද දරුවන්ගේ මූණ පුරා ගුටි ගන්න. ගුටි ගන්න මොකද මේ දරුවෝ විනාශ කරපු නිසා. මුදේට සමබර දැනුමක් නොදින්න නිසා ඒක නිසා කාට හරි පුළුවන් නම් මේ භාවනා කරත් අපි දන් දුන්නත් අපි දරුවෝ හැදුවත් අපි ශිෂ්‍යෝ හැදුවත් අපි උන්ට දැන හෝ නොදැන උච්ඡේදවාදයේ උගන්වන හැටි ඒව නැත්නම් මම මගේ ක්‍රියාවලවල භාවනා ක්‍රියාවලිවල මේ උච්ඡේදවාදය ඔප්නම් වන තැන් අල්ලගත්තොත් තේරෙනවා අපි අයිතකේස කම්බලගේ ගෝලියෝද 100ට කොච්චරක් කොච්චරක් බුදුහාමරගේ ගෝලියෝද කියලා. බුදුහාමරගේ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අට්ටිය හරිය කැමති අජිතකේස කම්බල ගන්න මොකද ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ දඩස් කාලා පේනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට නත්ති දින්න නත්ති ඉඳන් දත්ති හුතන් කියලා හොඳක් නරකක් නැහැ කියලා හුඟක් වෙලාවට ආංශික වශයෙන් පිළිගන්න වෙනවා. නමුත් දැනගන්න ඕනේ බුදුහාමුදුරුවොත් කියනවා මේ භාවනා කරන වෙලාවේ දාන කතා කරන්න එපයි කියලා. භාවනා කරන වෙලාවේ අම්මට පටුපස්ථාන කරනවා කතා කරන්න යන්න එපා. භාවනා කරන වෙලාවේ ඔය අනම්මන කරන්න යන්න එපා. <clears throat> භාවනාවට එnde ඉසලා ඒව ටික කරලා එහෙම නැත්නම් තමන්ගේ හිත චිත්තවිසුද්ධියටපත් වෙනකන් ඕව ඇත්ත. සීලවිසුද්ධි චිත්තවිසුද්ධි වලට යනකම් අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා හොඳ නරක තියෙනවා දාන කටයුතු කරන්න ඕනේ යුතුයකම් තියෙනවා ඔක්කොම තියෙනවා. යම් දවසක තමයි මේ සීලවිසුද්ධිය යම් මට්ටමට අස් අද්දකලා චිත්තවිසුද්ධියත් අද්දකලා දැනගත්තොත් මේ සෙනඟක් ඉඳගෙන මේක කරන්න බෑ කියලා ගිහි ගිය අතහැරියයි කියලා හිතන්නේ නැත්නම් తాවකාලික අරණ්‍යගත උණයි කියලා හිතන්නේ රුක්ක මූලගත උණා ශූන්‍යගතගත උණා ඊට පස්සේ චිත්තවිසුද්ධියෙන් එහාට යන්න නම් මේ උච්ඡේදවාදයට తాවකාලිකව හිත දාන්න වෙනවා. අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, දානයක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ. දැන් ඔබ ගිහිගියත් ඇල්ලලා ඉන්නේ. දැන් ප්‍රඥා ශික්ෂාට හිත දාපන්. සීල ශික්ෂා, සමාධි ශික්ෂා පොඩක් පැත්තක තියපන්. ඒක කිසි කෙනෙකුට කරන්න බෑ. ඒ මොකද අපි සම්ප්‍රදාන කුල බුද්ධහංකාරය නිසා. එතකොට අපිට මේ උච්ඡේදවාදේ පාවිච්චි කරන්න වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේත් පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි එහාට ගියාට පස්සේ යා ඕටෝ පයිලට්ින් දැම්මම ආයේ දන් දෙනේම කතා කරන්න යන්නෙත් නෑ. ආගන්තුක සත්කාර කතා කරන්න යන්නෙත් නෑ. අම්මට අපට උපස්ථාන කරන්න යන්නෙත් නෑ. අම්බිචි ක්ෂණ සම්පත්‍ය පාවිච්චි කරන නිසා බුද්ධ ඥානසර මේක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. බුදුරණාහිසර මේක කියන්නත් බෑ මොකෝ 100ට ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ 100 දශම ස්ථානයක්වත් සීල විසුද්ධි චිත්ත විසුද්ධි ලැබුවත් නෙවෙයි ඉන්නේ 100ට 100ම ඉන්නේ තාම බාලාංශපන්ති. ඒගොල්ලන්ට මේක ඇත්ත. හැබැයි භාවනා යම් මට්ටමට ආවට පස්සේ මේකම විසිකරන්න වෙනවා. ඉතින් කොතෙන්දද විසිකරන්න කියන එක දන්නේ නැති එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ. අපි දහම් පාසල් යන කාලේ බාලාංශපන්ති ඉන්නකොට අම්මා අප්පා යටතේ ඉන්නකොට ගුරුවරයා යටතේ ඉන්නකොට අපි ඒගොල්ලන්ට ගරු කරගෙන කර්මයක් තියෙනවා කර්මඵලයක් තියෙනවා කියලා කියාගෙන තමයි යන්නේ. එහෙම නැත්නම් ඔය අජිත කේත කම්බලට බැනගෙන යන්නේ. අයිතිකේශ කම්බල කියන්නේ කියන්නේ නත්ති දින්න නත්ති ඉත්තං නත්ති උතං නත්ති මාචා නත්ති පිතා නත්ති කම්මාණං පලං විපාකං නත්ති සුකට දුක්කට ආනං කියලා උවතල දබන් කියන බුදුජානනාංශයත් ඕක කියනවා උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට එතකොට මේ උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට කියන්න ඕනේ උද්‍යප්පේ ඥාණයෙන් පල්ලෑම් පාවිච්චි කරන්න ගියාම ඉතින් අපි කඩුව ගිල්ල වගේ තමයි අද බුද්ධ හමුට වෙලා තියෙන්නේ ඒකයි ඒක නිසා කවුරු හරි කිව්වොත් එහෙම භාවනා කරලා Tamange හිත හරියටම අරමුණට දාලා මං අරමුණේ ඉන්න බව දැනගෙන මේ අරමුණේ වහා ඇතිවීම නැතිවීම දකින්න වෙලාවේ අනේ මට දානයක් දුන්නා නම් හොඳයි කියලා හිතනවනම් ඉතින් ඒකේ මිනිස්සයා කඩුව ගිල්ල වගේ වෙනවා. එතකොට මේ මිනිස්සයා හිතන්න ඕන ඔය දානමා කටයුතු කරන වෙලාවක් නෙවෙයි. දැන් හිත ඇවිල්ලා තියෙන්නේ විසුද්ධි හතරක් පැනලා. ඊට පස්සේ ඔය දානයක් අම්මට අපට උපස්ථාන කරණෙව්වා කර්මතා කර්ම විභාගේ යාට බලපන්නේ නැහැ. එයා මේ මට්ටම් පැනලා. එතෙන්දී ඒ ටික පැත්තකට තියාගන්න එයාට මතක් කරන්න තුන හැබැයි ආයෙ භාවනා ඉවරලා ආයෙ යන්ටරනේ අපි සාමාන්‍යම ඒකට ආයෙසරයක් කර්මයේ තියෙනවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දානේ තියෙනවා ආන්න ඔය විදිහට මේ යෝගාවචරය එක පරියන්කයකදී මුල් කොටසේදී අර දන්න කර්මය සහ කර්මඵලයේ තියනවා නැත්තම් අපි ඒකට කියනවා කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියලා. ඒක පදනම් කරගෙන යම් වෙලාවක භාවනා කරනකොට යාට සමත සම්මාදිට්ඨිය පහළ වුණා නම් නීවරණ යටපත් වුණා නම් නැවත දාන ආදී කටයුතු කල්පනා කිරීම නිවර්ණයක් වෙනවා. නැවත අම්මට තාත්තට උපස්ථාන කිරීම පිළිබඳ කල්පනා කිරීම නිවර්ණයක් වෙනවා. යටපත් කරපු නිවර්ණ සුකුම විතක්ක වශයෙන් උපක්ලේශ වශයෙන් මෙයා හිතට ආවට පස්සේ භාවනා කරමින් අම්මට උපස්ථාන කරන ගැන කතා කරලා ගත්තොත් හිත සමාධි වුණාට පස්සේ ඉතින් මේ මිනිස්සයා මේ අර අතාගේ වලිගෙලිලා උඩහට යන ගමන් දිවි ලෝකේ ගමරාල කුරුණී සයිසෙක් කියන්නේ අතත්‍යාරියා වගේ. ආය මුළු ගමත් එක්කම වැටෙන්නේ හේනට තමයි. ඉතින්දි දැඩි කරලා අල්ල ගන්න ඕන ඔය අම්මයි අප්පයි දානමාන කටයුතු බෑ මේ වෙලාවේ. දැම්මයි ළඟ තියෙන හිත චිත්ත විසුද්ධියට ඇවිල්ලා දැම්මම විසා මේ මේ පඤ්ඤා විසුද්ධියට යන්න නම් මේ කියන විදියට මවෙක් ඇත පියෙක් ඇත හොඳ නරක ඇත දානමාන දිකට හලන්න ඕන. ඒක හැලෙනවා. ඒක තමයි විතක්කේ හැලෙනවයි කියලා කියන්නේ. ਵਿਚාරේ හැලිලා පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට හිත යනකොට සාමාන්‍ය කල්පනා ඥානවල තියෙන විතක්ක ਵਿਚාර හැලෙනවා. ඉතින් මෙයා හිතුවොත් එහෙම මේ වෙලාවේ චික්කේ මගේ සදාචාරවාදී හැලුණා. මම ආයේ සදාචාරවාදී ගන්න ඕනේ කියලා. අර භාවනා ධ්‍යානෙදී හෝ විපස්සනාදී මෙයා හොඳට දානයක් දෙන එක ගැන කල්පනා කරනවා. අම්මට අපට උපස්ථාන කරන එක ගැන කල්පනා කරනවා. කර්මේ සහ කර්මඵලේ කල්පනා කරනවා කියලා කියන්නේ ඉදෙන ඉදෙන බතට ඇල්වතුරක් කරනවා. එතකොට බත කුඩම් ගැහෙනවා. ඒ විලාදීක පැහෙන්න අරින්න ඕන. ඉතින් ඒ නිසා බුදුජාන් වහන්සේට මේ කර්මය සහ කර්මවලේ ඇද්ද කියන්නත් බෑ නැද්ද කියන්නත් බෑ. යම් මට්ටමකට භාවනා දියුණු වෙනකන් යම් මට්ටමකට ආධ්‍යාත්මය දියුණු වෙනකන් ඒක තියෙනවා. මට්ටමින් එහාට ගියාට පස්සේ හරියට ලෝකෙන් හැත්තම් 6කට එහාට ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණය නැහැ. ඉතින් මේක ඇතුලේ ඉන්නකන් තියෙනවා තමයි. ඉන්නේ හරි මේකනේ. එක මිනිහෙක් හරි එළියට ගිය වෙලාවේ කිව්වොත් එහෙම මේ බඩු මෙහෙම තියෙන පා වෙනවයි කියලා අපි සේරම මේ මිනිස්සු මරાવી. බොරු කියනවා අය. බොරු නෑ. ඒක ඇත්ත. ඔව් කවුද යන්නේ? හැතැම්ම හයක් එයි. මේ ලෝකේ බදාගෙන ඉන්න જાතියක් නෙමෙයි මෙතන ඉන්නේ. භාවනාවේදී පැයක්වත් නැහැ. ඔය යෝගාවචරයේකට ඒ චිත්ත විසුද්ධිය ලබන්නේ. පුරුදු කෙනාට. ඊට පස්සේ යාට බැරි නම් ওই ලෝකෙට තියෙන ආකර්ෂණය කියන මේ උච්ඡේදවාද සස්සදවාද හලලා ඥානීයට ලැහැත්ති වෙන්න එයා ආය ආයෙත් ඔය අම්මා අප්පට සැලකිල්ල දන් දීම ආගන්තුක සත්කාර වගේ දේවල් නිවර්ණ කරගෙන අර සුද්ධ කරපු නිවර්ණ වලට පෑදීදීට බොරතිය දා ගන්නවා අනාකූල ප්‍රවාහය ආකූල කරගෙන එයා හිතනවා මම දැන් ලොකු දෙයක් කරන්න කියලා මේ අම්මාට උපස්ථාන කරන එක නරක දෙයක් දන් දෙන එක නරක දෙයක් කියලා උන්ව සුකුම විතක්ක බව එහෙම නැත්නම් උපක්ලේශ බව දන්නේ නැත්නම් අර සුද්ධ කරගත්ත භූමිය ආයෙ වසුරු හෙලනවා. ඉතින් ඒක නිසා යෝගාවචරයට මේ කියපු ටික තේරෙනවා නම් යෝගාවචරයට තේරුම් ගන්න බැරි නම් යම් වෙලාවක හිත මූණට මූණ දාලා ගියා නම් අරමුණට එතකොට එයා මේ ලෝකෙින් මිදිලා. ඒ නැත්නම් මේ ලෝකයේ පිළිබඳව තියෙන වගකීම් වලින් මිදිලා. ඉතින් ඒක සමාදම් වෙන්නේ නැතුව ආයේ ලෝකයේ තියෙන වගකීම් ගැන හිතන්න පටන් අරගත්තොත් අර තැම්බෙන බතට ඇල්ලතුර වැක්කිරුවා වගේ. බහන දියුණු වෙන්නේ ඒ නිසා සතිය තිබිලා සතියෙන් අපි අරමුණට ගියාට පස්සේ යට සම්පජඤ්ඤය නැත්තම් මගේ හිත තියෙන අරමුණේ කියලා ආනිසංස මුකුත් නෑ. යා සතිය සම්පජඤ්ඤයේ ඉඳගෙන තාය සතිය වඩන්න හදන මේ වඩපු සතිය අලුතෙන් හදන්න හදනවා. සතිය මට තියෙනවා කියලා දැන ගැනීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒක නැත්තම් ඇති වැඩක් නෑ. ඒක හරියට ස්ටාර්ට් කරලා තියෙන කාර් එකක සද්ද ඇහෙන්නේ නැතිනම් ආයෙ ස්ටාර්ට් මෝටර ගැහුවොත් මොකද වෙන්නේ? දැන් තියෙන කාර්වල අල්ලන්න බෑ. ඉවරයි. මොන්ටරේ පිච්චෙනවා. මොකද ඉස්සර කාර්වල නම් ස්ටාර්ට් වෙන දඩබඩ දඩබඩ දඩබඩ ගන්නවා. ඒකට නෙගිය කතිය අල්ලපු ගෙදර මිනිහක් දන්නවා කාර් එක ස්ටාර්ට් කියලා. දැන් කාර්වල එහෙම නෑ. ඩෑෂ්බෝඩ් එකේ ලයිට් එක විතරයි තියෙන්නේ. ඒ තියෙදි ස්ටාර්ට් මොටර එක හොත් මොකද වෙන්නේ? මොකද අපේ මිනිස්සු දකලා දිනේ පරණ ඕරිස් මයිනර් එක. දැන් කාර් දිනුනේ. මේක රන් එකේද දුවන්නේ ස්ලෝ රන් එකේද තියෙන්නේ න්ියුට්‍රල් එකේද තියෙන්නේ කියලා දන්නේ නැතුව ඌ ආඩි උණයි කියන්නේ ලෑන්ඩ් මයින් එකක් තමයි. ඉතින් අපේ මේ යන්ත්‍රේ මේ විපස්සනාව උටට සුපර් කාර් එකක්. ඒක ස්ටාර්ට් එකේදී ආය ස්ටාර්ට් මෝටර ගන්න එපා. ගැහුවොත් අදපු එන්ජින් එකේ දෝෂිකුත් නැහැ. ස්ටාර්ට් මෝටරේ වැරද්දකුත් නැහැ. උඹ මේ දුවන එන්ජින් එකට මෝටර එක හයි කළා. මෝටරේ ගහලා. ඉන්නේ වගේ කොතනදීද යෝගාවචරයා මගේ හිත කයට ආවයි කියලා දැනගන්නේ. කොතනදීද යෝගාවචරයා මගේ හිත ආනපානට කියලා දැනගන්නේ. ඒ ගියාට වැඩක් නැහැ ගිය බවට සමාදම් වෙන්නේ නැත්තම්. සතිය පිහිටියාට වැඩක් නැහැ සම්පජඤ්ඤේ නැත්තම්. මේ සතිය සම්පජඤ්ඤේට අතිනත දුන්නද කියලා දැනගන්නේ කමඨාන් සුද්ධ කරනට එයා දන්නවා. ඔන්න ඊ ආවනම් අහගන්න තිබ්බ පල්ලෙහාට අර පොඩි ළමයි ටික ඇවිල්ලා කමඨාන් සුද්ධ කරපු හැටි. මේ මේ පොයි දවසේ. අපේ කෙල්ල තුන්දෙන ඇවිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මම කය සකස් කරන වාඩි වුණා. මම වාඩි වෙච්ච බව දැනගන්නේ මගේ පසපැත්ත බිම ඇනිච්ච නිසා. ඊට පස්සේ මගේ හිත ආනාපානට ගියා. මම කොහොමද දන්නේ ආනාපානට ගියයි කියලා මගේ නාසිකාග්‍රේ නලියනවා දැනුණා. ඊට පස්සේ හිත සද්දයකට ගියා. මම කොහොමද සද්ද කියලා දැනගන්නේ කිචිපිචි සද්දේ මට ඇහුනේ. මෙතන නැහැ. ඊට පස්සේ මට හිතුණා ආපහු වෙන්න ඕන කියලා. මං ආනාපාන ගත්ත ගත්ත බව කොහොමද දන්නේ? මගේ හිත ආපහු මෙතෙන්ට ආවා. අර එකම මිනිස්සෙකුටවත් වයසක කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ නේ කියන්නේ. අර පොඩි තුන් දෙනා කියනකොට ධම්මජිවහමතුරු 10 දෙනෙක් බණ කියනට අඩිය මිනිස්සුන්ට තේරෙනවා. හිත ගියා නම් ගිය බවට සාක්ෂිය කියපන්. මගේ හිත ආනපාන බව. ඒක කියන්න ඕනේ මගේ හිත නැවත මට නාසිකාග්‍රේ හැප්පෙනවා තේරුණා. එච්චරයි ආයෝග කාටවත් කියන්න ඕනේ නැහැ අතනලා මෙතෙන් හිතගත්ත කියලා. මෙන්න මේ විදිහට සතිය පිහිට බව සපේලා උත්තර දෙනවයි කියලා කියන්නේ. සම්පායති අත්තේන සම්පායති කියලා කියනවා. Tamange මේකට ආපු බව අර්ථයෙන් සපේලා කියනවායි කියන වචනේ අපේ ලොකු සාංශ තමයි ලස්සනම පරිවර්තනය කෙරුවේ. මම ආවනම් ආවා කියලා ආපු බවට සාක්ෂිය කියන්න ඕන. එහෙම නැත්නම් ආවයි කියන එක වැඩක් නැහැ. මම ආනාපානට ගත්තනම් ඊට පස්සේ ඇහුවොත් කවුරු ඇහුවොත් උඹ ආනපාන ගත්තේ කොහොමද කියලා දන්නේ කොහොමද කිව්වොත් කියන්න ඕන ආනපාන ගත්තට පස්සේ පණ නාසිකාග්‍රේ වැටෙහිනි මෙන්න ආනය මෙන්න අපානි ඊට සද්දකට කිය බාදක සද්ද කියලා කියන්නේ කණේ ඇහෙන්නේ නාසිකාග්‍රේ නෙවෙයි සීතල උණුසුම නෙවෙයි එහෙනම් කණෙමුත් නාසයෙමුත් සමාන කුසල් උපදින්නේ සමාන සතියක් තියෙනවා කනට ගිය කියලා සතිය අඩුවීමක් වෙලා නැහැ කුසල් වල අඩුවීමක් වෙලා නැහැ ඉතින් මේ මිනිස්සේ එතෙන්ට ගෙනියනකම් එයාට කියන්නේ අරමුණ විස්තර කරනකොට සපීල උත්තරයක් දෙන්න. ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහන ඔබ දන්නේ කොහොමද කියයි කියලා. ආන්නේ තමයි සාන්දිටික සාමාන්‍ය ඵල කියලා කියන්නේ. සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන සාමාන්‍ය ඵලය තමයි ආස්වාස පස්සට හිත ගියා නම් කවුරුත් අහන්න ඉස්සෙල්ලා මට මේ ආස්වාසේ වැටුනේ නාසිකාග්‍රේ නැත්නම් උඩුතොලේ. ඒක මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්නේ ආස්වාසේලාදී මේ ටික වැටෙනවා. ඒක ප්‍රස්වාසේ නෑ. ප්‍රශ්වාස වෙලා මේ ටික කරන්නේ ආශ්වාසය නැහැ කියලා කිව්වනම් කවදාහකවත් ඒ මනුස්සයන්ගේ ප්‍රශ්න කරන්න දෙන්නේ නැහැ කවුරක්වත්. දිව්‍යත් ප්‍රශ්න කරන්නේ නැහැ, බ්‍රහ්මත් ප්‍රශ්න කරන්නේ නැහැ, කර්මස්ථානයේ ප්‍රශ්න කරන්නේත් නැහැ. අපි රචනයේ ලියනකොට අපි කියනවා හිත පිට ගියා අප වානපාණ්ඩ ගත්තා. ඉතින් ප්‍රශ්න හතරක් විතර අහන්න ඕනේ. මොකද්ද කිය අරමුණ පිට? ඔබ ඒක දන්නේ කොහොමද? ඊට පස්සේ ඉතින් ඉඳදී උන්ට කල්පනා වුණා දානපාණ්ඩ එන්න ඕනද නැත්නම් ඒක ඉබේ සිද්ධ වුණාද? ඉබේ. ගත්ත බව දන්නේ කොහොමද දානපාණ්ඩ? උන් ওই ප්‍රශ්න හතරට උත්තර දෙන්න දන්නවනම් ඒ මනුස්සයා සතිය සහ සම්පජඤ්ඤය අතිනත ගන්න. මේ කිසි කෙනෙකුට ඒක දන්නේ නැති නිසා කොතෙන්ට යනකම් දානමාන ආදී කටයුතු කරන්න ඕනද? කොතෙන්ට යනකම් අම්මාඩප්පට උපස්ථාන කරන්න ඕනද? මෙතනින් එහාට මේ පැත්තක තියලා ක්ෂණ සම්පත්තිය වශයෙන් විශේෂයෙන්ම මේ ප්‍රඥා ශික්ෂාට ගියාට පස්සේ මේ උපක්ලේශ ස්වරූපෙන් එන දාන ආදී කටයුතු අම්මට පස්සේ උපස්ථාන කරනවා කියන කටයුතු මේ යුතුයකම් වගකීම් සියල්ලම බුදුරජාණන්සේ දීලා තියෙන අපට උපක්ලේශ දාන. නැති නීවරණ හදලා දානවා. ඉතින් එතකොට පේන තියෙන්නේ බුදුහාමුදුරුවෝ අජිත කේසකම්බල කියන කතාව කියනවා වගේ. යම් මට්ටමින් එහාට භාවනා ගියාට පස්සේ අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ, දානදී කටයුත්තක් නැහැ. කළ කරන දේ පළ විපාක නැහැ. උඹට දැන් තියෙන ප්‍රඥා ශික්ෂා. ප්‍රඥා ශික්ෂාව නැති දුර්වල වෙලාවක් එනවනේ අපට. සීල ශික්ෂාව නැහැ සමාජය. ආ එතකොට අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දානේ තියෙනවා භවය තියෙනවා ලැජ්ජාව තියෙනවා කර්මේ සහ කර්ම විපාක තියෙනවා. ඔන්න ඔය දෙක තේරුම් ගන්න අමාරුයි. අපි හිතනවා එකම ජීවිතයක් තුළ චපලකමක් කියලා. චපලකම නෙවෙයි මේක තමයි අනිත්‍ය කියන්නේ. අපි වෙන වැඩක් නැත්තම් අම්මට තාත්තට උපස්ථාන කරපන්. ඒක හොඳයි. දානේ දීප හොරකම් කරන වැඩිය හොඳයි. අම්මයි තාත්තා එක කාමීත්‍යචාර කරන වැඩිය හොඳයි උපස්ථාන කරන්නේ. නමුත් ඒ දේ කරලා ලොඹ සීලයක් සමාදලා කැලියට ගියාට පස්සේ ආයේ මේ අම්මා උසන යන්න එපා. ගියොත් මොනව කරන්නේ අම්මත් පව් කරගන්න. යම් මට්ටමකින් භාවනා එහාට ගියාට පස්සේ මේ ලෝක ධර්ම වලට අපි බැඳිලා නැහැ. අපි ඉන්නේ ඉහළ තලයක මේ ගුරුත්වාකර්ෂණ නැත්තනක ඒ වෙලාවේදී Tamanට වැටහෙනවා. ඇතුලක් පිටක් කියලා එකක් නැහැ. මුලක් මැදක් කියලා එකක් නැහැ. බලහිටපු ආශ්‍රව ප්‍රසවාසයක් නැහැ. ඒක නැති උනේ තිබිලා. තිබිලා නැති වෙලා ගිය බව තමයි දැනගත්ත පස්සේ ආය ආස්වාස්වාසේ ගන්න හදන්න යන්නත් එපා. නැති වෙච්ච එකන පශ්චාත්තාප වෙන්නත් එපා. මේ දැන් ඇති වෙලා තියෙන తত্ত্বය හම්බෙන් වෙච්ච ගන්නේ ප්‍රතිපදාවෙන් ආන්න ඒ ටික දන්නවනම් ඇයි බුදුරජාණන් වහන්සේ මේ මරණයන් මැත්තේ වෙයිද නොවේද කියන ප්‍රශ්න උත්තරේ නොදුන්නේ මොකද්ද එක පරියන්කේකදී මුල් කොටස මරණයෙන් පස්සේ වෙයි භාවනා දියුණුවාට පස්සේ නොවේ. ආයතරේ පහුවෙන්ද පටන් ගන්නකොට ආයෙත් වෙයි. භාවනා මගට යනකොට නොවේ. එන්න ওই දෙක නිසා කියනවා මේ ඌට උත්තර දෙන්නවට වැඩිය හොඳයි. පොඩ්ඩක් පැටලලා භාවනා කරලා බලපන්. ආහනාපානේ මුලදී වෙයි. යම් මට්ටමකට ගියාට නොවේ. ඉතින් ඒක ඔබ අත්දැක්කනම් ආහනාපානේ වෙයිද නොවේද කියලා අහුවොත් එimhe කියනවා නෑ උත්තර දෙන්න බෑ. ගොරෝසු භාවනා හරියන්නේ නැති වෙලාවේ ආස්වාස් ප්‍රස්වාසයේ පේනවා. ගොරෝසුවට පේනවා. හොඳට ආහනාපානේ කියලා භාවනා කරනකොට මේ පිනිච්චිබිච්ච දේ නැතු වෙනවා. ඉතින් එහෙමනම් අර මනුස්සයා පැත්තකට කතා කරලා අහන්නු බාහනාපාන ගැන කතා කරන්නේ ඉඳගත් ගමන් පේන ඕලාරි කානාපානද මධ්‍යම ආනාපානද සියුම් ආනාපානද කියලා මේක බාහනා කරපු කෙනෙක් නෙවෙයි නං. අපි කවුරුත් එක්කද මේ කතා කරන්නේ? ලෝකෙත් එක්ක කතා කරන්න යනකොට ඒක තමයි සරුවචනාංශයතර එහෙම ඡේද වෙච්ච. එහෙම නැත්නම් මරණින් මැස්සේ තථාගතයන් වහන්සේ නොවේයි කියන ප්‍රශ්නෙට බුදුන් කියන මම එහෙම කියලා නැහැ. මට එහෙම කියන්න බෑ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් අහනවා තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නොවේයිද කියලා. මරණින් මත්තේ වෙයිද? දැන් අපි ඔය ධාතුන් වහන්සේලා වන්දනා කරනවා කියලා කරන්නේ තථාගතයන් වහන්සේ තාම ජීවත් කරවන්න හදන එකනේ. තථාගතයන් වහන්සේ නතරොල ධාතු තියෙනවා. ඉතින් ධාතු වන්දනා කරනවා. ඒක හොඳයි මේ කුඩු ගන්නට වැඩියි. ඒක හොඳයි කැතවර කරනවා නේද? භාවනා කරන එක දන්නවා ධාතු චේතු වලට වැඩිය හොඳ ධම්ම චේතිය බුදුහාමුදුරුවෝ තියෙද්දි මොකද මේ ධාතු චේති පිටිපස්ස යන්නේ? ඉතින් ධම්ම චේති දන්නේ නැත්නම් උට ධාතු චේති විතරනේ තියෙන උට නැත්නම් ඔහුගේ ශුක්‍ර ධාතු විතරනේ ඉතුරු වෙන්නේ. ශුක්‍ර ධාතු වලට වඩා හොඳයි බුදුහාමුදුරුවෝගේ ධාතු. ඒක කාටද කියන්නේ දැන්නේ? ඉතින් ධාතු වන්දනගන්න එක නරකක් නෑ. මේ ධම්මචේති දන්නේ කරන දන්න මේ තාම ළමා සෙල්ලමක් යන්නේ. මොකද මො ධම්මචේති දන්නේ ධම්මජීවිත අඳුල්ලා දෙන තමයි අපි මේ භාවනා මධ්‍යස්ථාන තියාගෙන ඔය ධාතු ඉස්සලා අතහැරපයි. ඊට පස්සේ බුදුහාමරගේ ධාතු ගනි. ඉතින් ඒක අරගෙන ඒකේ මොළ ධම්මචෛත්‍ය වලට ඵලයක්. ඉදාට තේරෙනවා මේ එකට එකක් සාපේක්ෂයි. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශෙන් අහුවට පස්සේ සාරිපුත්‍ර සාංශය අහනවා මම නිදර්ශනයක් කියනවා ඔබට ඔබට තේරෙන තාලට කියපන් කියලා. එක මිනිසෙකුට රජුරුව අතින් ඉතාමත්ම සාධාරණ තීන්දුවක් ගැනිනවා. ඒ මාස සාතු ඔක්කොම රාජකීය රාජසන්තක කරන්න වෙනවා. බොරුදි චෝදනාව. මේ මේ මනසෙන් කරන්න දෙයක් මනස ඇතින් රජුරන්ට ඔක්කොම දුන්නා පස්සේ මූ හිඟනවා. කරන්නම දෙයක් නැහැ. ඊට තින් ද්වේෂේ. දැන් මූ හිතා ගන්නවා මම රජුරුව මරනවා. මරන්න තියා මොකක්වත් මුට කරගන්න බෑ. මූ ඉන්නේ හිඟා කන පත්තත් එක්ක. පස්සේ මිනිස්සයා හිඟාක කා ටිකක් කල් ඉඳලා සාධිකුවේ ඇත්කල ඇත්කාලට. ඇත්කාලට ගිහිල්ලා ඒකින ප්‍රධාන ඇත්ගොවර කතා කරලා කියනවා මට පැයක රස්සාවක් දෙන්න. ගාල හොදන්න. ඉතින් අර රස්සාව දෙනවා. පැයේ රස්සාව. ඉතින් අර පැය දෙක වැඩ කරනවා. ඒකල වැඳලා යනවා අනේ මට නොකන්න බෙහිට මට මේ රක්ෂාවක් දෙන්න ස්තුති වෙච්ච එක ගැන සතුටු වෙනවා අර මම සබන්නේ කොහොමද දැන් මේ අඳාගෙන ඇවිල්ලා පැයේ රස්සාවට පැයේ කුලිය අරගෙන පැය දෙක වැඩ කරලා වැඳලත් යන. ඒක හිතන මේ මිනිසයා වරුවේ වැඩ කර ප්‍රශ්නයක් නෑනේ දැන් කියලා. මොකද අත්ගාලේ වැඩනේ හැමදාම. අත්ගාලේ විශාල එකයි. ඊට පස්සේ අනිදාසට ඇවිල්ලා කියනවා මෙහෙමයි මම ගියේ දත් ඇවිල්ලා කරලා ගියේ වරුව දවසක වැඩ කරලා ගියා. අනේ යන්තම් බඩ බේරගත්ත අදත් ආ ප්‍රශ්නයක් නෑ. උපේ රස්සාව ඉස්තිර කරගන්න. ටිකකින් පැය වරුවේ රස්සාවට යනවා. ගිහිල්ලා ගිහිල්ලා ඌ කියනවා මට දවසේ කුලියේ අර මංසර තේන මූට දෙන රස්සාවට වැඩිම වැඩ. දවසේ රස්සාව අල්ලගත්තට පස්සේ ඕන නිතිපතා වැඩ. දැන් ඕන පර්මනන්ට් කාඩර් එකට යනවා ඇත් ගාලේ ඇත්තු බලා ගන්න. මූ අර ඇතා විතරක් නෙමෙයි ඔක්කොම ඇත්තු බලන. රාජකීය ඇතා නකර කාටවත් යන්න බෑ. මූ අන්තිමට ගෝවගේ ප්‍රසාදේ දිනාගෙන හදිස්සියට ඕනේ වෙනකොට රාජකීය ඇතාගේ උපස්ථානටත් යනවා. ගිහිල්ලා මොකද නම් රජු රණත් වැඩි හලකනවා ඇතාට. ඒකට ඇත් ගෝවට දෙනවා මූට දුන්නොත් වැඩි ඕන වෙලාවට ඇත අසූදාන. කොහොම ඉඳලා මූ ඇද්දුවත් එක ඇසිස්ටන්ට් යනවා රජුගේ උඩ යද්දි. අර මොකුත් නෑ පාරත් අතු ගන්නවා බිම උඩ රජු දිහා බලන්නේවත් නෑ. ඇද්දුවට හින්දු අතරපත් කරලා දෙන ඔක්කොම වෙනස ඇද්දුව දකින්න මූ සුවට කී කර ගෝලයා කලින් නැගිටිනවා පෙමා වෙලා නිින්දට යනවා කිං කරෝති කියලා හොඳට බලාන ඉන්නවා ඇද්දුව වුණාද කරු කරන ඔක්කොම කරු කරනවා. ඊට පස්සේ මූ දවසක් කියන රජුරවණ්ඩ මගේ සේවාව ලියසීමට මට හොඳ ඇසිස්ටන්ට් කෙනෙක් හම්බුණා. අනේ ඌට මොන දේ දුන්නත් මුදුවට හිතලා බල්ලා කරනවා. ඉතින් රජුරට ඇහෙන්නෙත් නැහැ. ඊට රජුර දවසක් කතා කරලා කියනවා මෙහෙම රාජකීය මේ මාලිගාවේ සෙනගාඩුයි. මට හොඳ මිනිහෙක් කියවපන්. ඉතින් ඒ රජුර ආරමණසල් ගිලකන මම ඔබ වහන්සේ කිව්වනේද? මට මතක නෑ අප්පා ඌවා. මිනිහෙක් කියවපන් පංකෝ. ඊට පස්සේ ඌ ඈත ගේට්ටුව වැඩකට දානවා. රාජමාලිගාවේ වැඩකට දාන්නේ නැහැ. ටෙම්පරරි ආපේ ගන්න. ඌ දෙනවා වැඩේ. උදේ පාන්දරම නැගිටිනවා අන්තිම වෙනකම් වැඩ කරනවා. අනිත් සේවකයන්ගෙත් වැඩ කරන ඔක්කොම බලාගෙන වැඩ කරන යනවා. ඊට පස්සේ ඉතින් ඉන්නේ මිසි මුරකාවල් ආරච්චිලා කියනවා මම වැඩ හොඳයි ඇතුලේ මාලිගාවේ. මාලිගාවේ පිට ගේ ඇතුලේ. ප්‍රශ්නේ නැහැ. එසේ මාලිගාවට ගන්න. එචි රජුරංග වැඩ වලට යනවා. ගිහලා අන්තිමට රාජකීය ගබඩාවේ රජුරංගේ ඇඳ සකස් කරන තැනට යනකම් විශ්වාසය දිනාගන්නවා. විශ්වාසය දිනාගත්ත පස්සේ කවුරුත් නැතිලක පිහින් දමලා ඇල්ලලා මරනවා. ඒක සාරිපුත්‍ර සෝන්තහනෝ මේක මිනිමරුවෙක් උනේ කොයි වෙලාවේද කියලා. වෙන්නේ ඉස්සලා මිනිමරුව හැබැයි වැඩ කරේ කොහොමද? ඊටාම සුවචකීකරු ගෝලෙක් ඒ වාගේ මේ සත්‍යය කියන එක නා කොතෙන්දි වෙයිද කොතෙන්දි නොවේයිද කියන එක කාටවත් යමිවශා මෙයා මිනිමරුවක් උනේ කොයි වෙලාවේ කොයි ක්‍රියාවලියේ? ඒක ක්‍රියාවලියක්. මූ ආවේ මේ අදහස ඇතුළේ. ඒ නිසා මේක ඇතුළේ මම කියන ඔය සතා මමයා. කොයි වෙලාවෙ වෙනවද? කොයි වෙලාවෙ නොවෙනවද කියලා උඹට කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ නිසා මේක මරණයෙන් මත්තේ වෙන්න හෝ මරණයෙන් මත්තේ නොවේදී දෙ ඉන්නකොට බලපන් මමයා කියන්නේ මොකද්ද කියලා. අපි හිතනවා මමයා කියන්නේ මේ කය කියලා. කය දිහා බලන් හිටපන් ටිකක් කලන්න මොකද වෙන්නේ කියලා බලපන්. කය නියෝජනය කරන ආනාපානයන් ටිකක් වෙලා බලපන් මොකද වෙන්නේ කියලා එක මේ තියෙනවා ටිකක් වෙලා බලනකොට නැති වෙනවා. ඒතර මේ මාමයා රූපේ වශයෙන් ඇති එකක්ද නැති එකක්ද? මගේ කම්පියුටරේ ගිහලා බලන්න දැන් එනවනම් ඊමේල් 10ක් 8ක් තියෙනම සාංශ බලනකොට මට ආනාපානෙ නැති වෙනවා. කය දිහා බලනකොට කය නැහැ. මොකක්වත්ම නැහැ. දැන් මම මොකද කරන්නේ? මේ හැම ඊයේ තව තුන් දිනක් විතර මාව මුල්ලට දද කරලා කියලා කියන කාටවත් කියන්න එපා සාංශ භාවනා කරනකොට මම ඔබ වහන්සේටම කියන්න ආවේ මම කරගෙන කරනවා මොනවාක්වත්ම නැති වෙන. දැන් මම මොකද කරන්නේ? ඉතින් මම කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔක්කොට ඒක තමයි වෙන්නේ. බැලුවොත් ඉතින් බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. බැලුවේ නැත්තම් මේක තියෙනවා. මුදලට අද්දක වහගෙන බලන්න ආනපානෙ ඉතින් නැති වෙනවා. ඉතින් හැටි මේ සතෝ සත්තස උච්ඡේදම් පඤ්ඤායති. මේ ඇත්තාවෝ සතාම නැතිවීමක් පේනවා. කියන්නේ භව තණ්හාවට පස්සේ විභව තණ්හාව විසින් භව තණ්හාව ප්‍රතිස්ථාපනය කරනවා. ඒකට මේ බලන්න ඉන්න දෙයක් නැහැ. මම නෑ. මමගේ ඇතුළ පිටත නැති වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ මරණයෙන් පස්සේද මරණයට ඉස්සෙල්ලා. යම් කිසි කෙනෙක් භාවනා කරනකොට එයා පිරිනුවම් පානකම් ඉන්නේ මෙතන නෑ කියලා බල දැනගන්න. හරියට අර මිනිමරුවා රාජ සභාවට රාජකීය වැඩේට බැඳෙන්නේ ඉස්සෙල්ලම මු මිනිමරුවා. උගේ ශිල්පේ විතරයි තියෙන්නේ. ඇත්ගොව් අල්ල ගන්නවා. රාජකීය යථාගේ හොනැල්ලේ මාලිගාවට යනවා. ඊට පස්සේ වැඩේ දෙනවා. ඒ වගේ මෙතන බලන්න කියනවා. මේ ඉන්නා වූ සතා රූපේ කියනවා නම් රූප කර්මස්ථානේ පටන් ගන්න. වේදනා කරනවා නම් වේදනානුපස්සනාවට දාන්න. ඒක කරන්න බෑ රූපානුපස්සන කර්මස්ථානේ කරන්න නැතුයි රූප කර්මස්ථානේ කරලා බලන්න මම යමක් නිමිත්තක් කළොත් අරමුණක් කරොත් ඒක දිහා බලනකොට ඒක බල බලා ඉඳදී නැති වෙන හැටි උච්ඡේදයක්ද මේ කතා කරන්නේ. මැරීමද ද්වේෂයද නැහැ ඕනම දෙයක් දිහා බලනට ඒක නැති වෙනවා. ඒක නිසා මරණින් මත්තේ නෙවෙයි ජීවත් වෙද්දිමත් මේකේ සතියක් නැහැ. එයාට තථාගත කියලා. ජීවිතයේ සතෙක් ඉන්නවා කියන එකට සත්‍යයි කියලා කියනවා. ඒක ඒක අමනයක්. සත්‍යයක් නැති බව දැනගත්තට පස්සේ මරණය මත්තර මොකද කතා කරන්නේ? මරණය මත්තේ වෙයි, වෙයි නොවෙයි මේ කතා නෑ. මේ ජීවත් වෙද්දිම අපි සතා කියලා ගන්න රූපේන රූපේ දිහා බලපන්. වේදනාන වේදනා දිහා බලපන්. සංඥාන සංඥා දිහා බලපන්. සංස්කාරන සංස්කාර දිහා බලපන් විඥාන විඥාන දිහා බලපන් බැලුවොත් පෙනේ යෝක පේන අවස්ථාවකුත් තියෙනවා නොපෙන අවස්ථාවකුත් තියෙනවා පේන අවස්ථාව හරහා නොපෙනෙන අවස්ථාවට අනේක තමයි සරුවචනාංශයේ මේ නිරෝධය ක්ෂය වය කියලා දකලා තියෙන්නේ. ඒ නිසා උඹට ජීවිතේ තියෙන දුක නම් දුක දිහා බලපන් දුක නැති වෙනවා. දුක මගහරින්න යන්න එපා. ඒකට දුක ඉතුරු කරලා මගහරින්න. ඒ නිසා පැමිණිච්ච දුකට බලපන් ඒක බලන්න සීලිය ඕනේ. ඒක බලන්න ශ්‍රද්ධාව ඕනේ. ඒක බලන්න සතිය ඕනේ. අපි මේ දුක නැති කරන බෝධි පූජා දුන්නට දුක නැති කරන කොන්ත්‍රාත්කාරයෝ දාලා දුකට ටොංගඩන් අයින් කරන්න ගියාට දුක අවබෝධ කරන්න. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා. තමයි වැටෙන්නේ රූපේ නම් රූපේ දිහා බලන්න. වැටෙන්නේ වේදනාව නම් වේදනාව දිහා බලන්න. වැටෙන්නේ මේ මිනිසු යක්කු කියලා අපිට වැරදි සංඥාවක් නැහැ ඒක දිහා බලන්න. වැටෙන්නේ මේ මම මේ ලෝකේ කරපු සංස්කාර කියලා જાතියක් තියෙනවා. ඒකයි දුක කියලා ඒක දිහා බලන්න. එහෙනම් මේ විඥානයයි නැත්නම් මගේ කල්පනාවයි කියලා තියෙන එක බලන්න. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා ගොඩක් කල් පරිශන කරලා මේ රූපේ බල්ල රූපේ නෑයි කියලා පෙන්වන තරම් ලේසි නෑ. වේදනාව දිහා බල්ල වේදනාව දුවෙන් හැරි දකින්න. ඒ නිසා වේදනාව ප්‍රශ්න කර වුණත් ඉසල රූපයෙන් පටන් අරගන්න කියලා බලන්න රූපය මරණයෙන් මත්තේද නැති වෙන්නේ නැත්නම් මරණයෙන් මෙපිටම මේ හොඳට බලබලා ඉඳදී නැති වෙනවා නම් නහෝති තථාගතෝ පරම්මරණ ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන මතය මොනතරම් භාවනා කරන බුබ්බඩින්ගේ කතාවක්ද කියලා බලන්න. රූපේ බලනකොට සත්‍ය නියෝජනය කරන රූපේ ආනාපානේ හෝ කය බලාන ඉන්නකොටම මේ එක විනාඩියෙන් දෙකෙන් භාවනා යෝගාවචර නැති වෙලා යනවා. ආයෙනවා. ආයෙ නැති වෙනවා. ආයෙනවා. භාවනා නොකරපු කෙනෙකුට නම් රිට්‍රීට් දෙක තුනක් එක දිගට කරන්න ඕනේ. එතකොට පරියන්කේකදී පෙනේ විනාඩි 35ක් 40ක් යනකොට බලහිටපු කය නැහැ. ඒකේ ලස්සන දේ තියෙනකොට තියෙන බව දන්නා වගේම තමයි නැතිකොට නැති බව දැනගන්න පටන් ගන්නවා. එතන තමයි යෝගාවචරයක් වෙන්නේ දොරටුව. මලඟ මොකුත් නැහැ නැති බව දන්නවා. සාමාන්‍යයෙන් ඉන්ද්‍රයන්ට අහු වෙනවා තියෙනකොට තියෙන බව දැනීම. නැතිකොට නැති බව දැනීම අහු වෙන්නේ සම්පජඤ්ඤයට පමණයි කමඨාන් සුද්ධ කෙරුවොත් පමණයි. එතනයි නිවන් මාර්ගය. ඒක වෙන්නේ මැරෙන්න ඕනේ මරණයට දැම්මොත් ඕක ගුඩ වෙනවා. බුදු ජානක කියන්නේ ජීවත් වෙද්දිම ඔය කියන රූපේ දිහා හිතියොදලා බලන්න ඒ රූපේ ක්‍රමයෙන් ගෙවි යන හැටි බලන්න. එතකොට හැම රූපයක්ම මේ වගේ කියලා අනුමාන ඥාණයට දාලා එහෙම නැත්නම් අන්න ණය විපස්සනාට දාලා හිතාගන්න ඕනම රූපයකට හිත දාලා ඒ රූපේ වේලාවකට තියෙන ගොරෝසුව වෙලාවට තියෙන මධ්‍යස්තව වෙලාවක නැති බවට යනකම් යනවා. එතකොට මේක සංඥා තුනක් අර රූපෙට මොකුත් වෙලා නැහැ. මම නැවතත් කියනවා ආනාපාන ගුරුසු අවස්ථාවක් තියෙනවා. ආනාපාන සිවුම් අවස්ථාවක් තියෙනවා. අතිසූක්ෂම අවස්ථාවක් තියෙනවා. මේ තුනේදිම යෝගාචර ජීවත් මේ ආනාපාන පිළිබඳ සංඥා තුනක් ඇර ආනාපාන වෙනසක් වෙලා නැහැ. ඔය සංඥා වෙනස් වෙච්චාම අපි කියන එක වෙලාවක ඇති කියනවා. කියලා නැතයි කියනවා. මේ දෙක එකක්වත් පිළිගන්න එපා. මොකද නැති බව ඇති බවට සාපේක්ෂයි. ඇති බව නැති බවට සාපේක්ෂයි. මෙන්න මේක දැනගෙන මේක පරිශන කරන හම්බෙච්ච ශරීරය තමයි මනුස්සාත්මය කියලා කියන්නේ. ඒකට කියන්නේ ඕලාරික අත්පටිලාභේ. මේ ඕලාරික අත්පටිලාභේම සාක්කියට කරගෙන නිදර්ශනයට අරගෙන නිමිත්තට අරගෙන මේකේ මේ වෙනස් වෙන බව, ගොරෝසු බව, සියුම් බව, අතිසූක්ෂම භවයේදී අපි ගොරෝසු බවට ඇතේ කියලා කියනවා. අතිසූක්ෂම බවට නැතේ කියලා කියන නමුත් ශරීරයට මුකුත් වෙලා නෙවෙයි. එකම ශරීරයේ බලාන ඉන්නකොට ඉන්නකොට මේක ඇති වෙන මේ වෙනස් වීම මන ලෝකයා කතන්දර ගොතනද පදනමක් හදාන හිටියට ලක්ෂ කෝටි වාරයක් මේකම දැකපු මනුස්සයාට මේක ඇතයි කිව්වත් බොරුයි. නැතයි කිව්වත් බොරුයි. ඒ නිසා ඇත කිව්වත් උත්තර දෙන්නේ නැත කිව්වත් උත්තර දෙන්නේ මොකද මේ ප්‍රශ්න අහන්නේ භාවනා නොකරන නැති මැට්ටෝ. භාවනා කරන මනුස්සයද ඒ කමට අහනවා. භාවනා නොකරන මනුස්සෝ විශ්වවිද්‍යාල හදාගෙන දර්ශන පොයිට හදාගෙන එව්වගේ ඉඳන බයිල කතා කරාට උන් කවදාවත් භාවනා කරලා අරමුණක් ගැනම භාවනා කරලා නැහැ. කරපු කෙනාට කියත හැකි බියව සතිය සීල සමාධි ප්‍රඥා නැති තැන ඇත. සීල සමාධි ප්‍රඥා නැති තැන ඇත. ඒ තුන ඇති තැන කිසිවක් නැත. ඒක නිසා කියලා තියෙනවා සස්සතෝ විය කායති පස්සතෝ නැති කිංචන මේක ඇත්තා වගේ පේනවා හොඳට බැලුවොත් නැහැ. ඒක නිසා එකක් අල්ලන්න බලපන්. මොකක් හරි එක ආනපානි හරි පිම්බීම ඇකිලිම හරි වම දකුණ හරි ඒක වෙනස් වෙන හැටි. ඉතින් අපි වෙනස් වීම බාධා කරගත්තොත් තර්ජනය කරගත්තොත් ඉතින් කොයිද යා භාවනා කරන්නේ? භාවනා කරන හැම ප්‍රතිරායකම යාට පේන්නේ මේ තිබිච්ච එක නැති උනායි කියලා. ඒ කියන්නේ යාට කමඨාන සුද්ධ වෙලා නැහැ. අනිත්‍ය සංඥා භාවනා කරලා නැහැ. ශ්‍රද්ධාව නැහැ. තමන්ගේ මද්දකින් පිළිගන්නේ නැහැ. ඒ ටික අපි කමඨාන සුද්ධවට විශ්වාසය ඇති කළ දෙන්න ඕනේ. එහෙම තමයි. මේ ඇත්තා වූ සත්‍යයම නැත්නම් ඇත්තා වූ රූපෙම උඹේ අස්පනා පිටම නැති භාවයටපත් වෙනවා. ඒසට මේ විද්‍යාඥ අන්වික්ෂයෙන් බලන එක මොන්න තරම් පිස්සුවද කියලා බලන්න. අන්වීක්ෂයෙන් බලලා මම මෙහෙම දැක්කයි කියලා ෆොටෝ එකක් ගන්න පොතක් ගැහුවට පස්සේ මොන පචයක්ද ඕක දිහා ටිකක් කියලා බලන්නේ කියන්නේ. අන්වීක්ෂයම නැතිලා යනවා. ඒතකොට මොකද විද්‍යාඥයෙක් නැහැ. ඔක්කොම නැහැ. ඒතකොට කොහෙද විද්‍යාව පදනම් වෙන්නේ? මේ හදිසිය දැකපු එක දෙයක් ලෝකෙටම පෙන්නලා මේකෙන් වාද විවාද හැදුවට මේක නැවත නැවත බලන්න පුළුවන් එකාට විද්‍යාඥයා කියන්නේ නැහැ. එයා භාවනා යෝගාවචරයේ. මේ දැකපු එකක් අල්ලගෙන ඒක නැවත ලොබු කරලා පෙන්වන හදන අමනයාට විද්‍යාඥයයි කියනවා. ඒතර බුදුහාමුදුරන්ගේ විද්‍යාවට මොකද්ද කියන්න තියෙන නම? බුදුහාමුදුරු පෙන්න අවිද්‍යාවට මොකද්ද කියන නම? අද විද්‍යාඥය කියලා කියන්නේ මොකක් හරි උට හම්බෙන් හම්බෙච්ච එකක් පෙන්ලා ලෝකෙටම පෙන්ලා රවට්ට ගන්න පුළුවන් නම් ඒක විද්‍යානුකූල න්‍යායක් පාටපත් වෙනවා. ඕනම න්‍යායක් නැවත නැවත බලන්න කියන්නේ. ඒ ඉස්සල්ලා එක පස්සේකින් ඔප්පු වෙලා නෑ. ප්‍රතිෂේධ වෙනවා. ඉතින් විද්‍යාව විතර විද්‍යාව නිෂේධනය කරන වෙන ධර්මයක් ලෝකේ නැහැ. ඉතින් විද්‍යාව දිහා හොඳට බලන ඉන්න. ওই මිනිස්සු එක එක ජවනිකාදී පෙන්වන්න හදන කතා හෙට උදේ වෙනකොට ඔප්පු කරලා බොරු කරලා ඉවරයි. අපි ඕකට විද්‍යාව කියනවනම් ඕක තමයි අවිද්‍යාව ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්න මේ සියල්ල වෙනස් වෙනවා කියන විද්‍යාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි ලෑස්තිලා බලනවා දානපාන වෙනස් වෙන්න ඕන දෙයක්, පිම්බීම හැකිලි වෙනස් වෙන්න පුළුවන් දෙයක්. වම දකුණ වෙනස් වෙන්න පුළුවන් දෙයක්. මේ මනුස්සයා මගේ හතුරව වෙනස් වෙන්න පුළුවන්. මේ මනුස්සයා මගේ මිතුරව වෙනස් වෙන්න පුළුවන්. අපි මේ හතුරා කියලා බෝඩ් ගහගෙන මිතුරා කියලා බෝඩ් ගහගත්ත ගමන් අපි උච්ඡේදවාදයට වෙන්නේ. ඒක නැත්තම් සස්වතවාදයට වෙනවා. දැනගන්න මේක තමයි අපි භව භව සරවණ භව මේ භව සසරේ සරවණ අපි කතරගම තියන්නේ කියන්නේ සරවණ භව කියලා. කියන්නේ භව සතරේ හසුරවන්නා. ඕකට දෙයියෙක් කියන්න ඕනද? ඕකට කඩප්පුලියන් කියන්න ඕනේ. සරවන බව කඳ දෙවිදුන්ගේ තෙද බලේ. මේ භවයේ සතරවනවා. අපි බැඳගෙන කරකවනවා. අමු තිත්ත ගුණ වලින් බැන්නා වගේ තමයි කතරගම දෙයියන්ට ඔය සරවන බව කියලා කියනවා. උන්ද දන්නේ නැතුව ඇති මේක අපි කියනවා කියලා. ඒ හද්ද යන්නේ මේ සරවන බව කිව්වට පස්සේ මේ භවයේ හසුරවන එක තෙදක්ද? ගුණ වල බැන්නේ. සරවණ බව කඳ දුලින්ගේ තෙද බලේ. ලංකාවේ පළවෙනි සින්දුව බවට පත් වුණා. ඔක ලිව්වේ කරුණාත් අපේ දෙයකට කාට් එකේ බොනට් එකක් උඩ තියාගෙන. කතරගම ගිහලා එනකම්. බුදුහාමුදුරුවෝ මේ සරවන්න නෙවෙයි කිව්වේ මේක ධරවිල්ල නතර කරන්න. ඉතින් කතරගම කොහොද ඊටකොට? ඉතින් මිව්වේ වාගෙන කන හැටි බලන්නකෝ. අපි කොහොමරි කාර්යයක් ගත්තා කතරගම යන්න එපායි. ඉස්ලාම කතරගම යන්න මේ සරවන්න ඕන. මේ සංසාරේ කරකවන්න කරකවන්න ඉතින් මයිකල් ජැක්සන් ඉන්න ඕනේ මට මතක නැහැ නන්ටික මන්දනේ උන් සරවනවා. ඉතින් සරවන කට්ටියට තමයි අපි බුද්ධ ධර්මවත් තැන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් උන් කැමති නෑ සරුවචන් ආංශේ මරණය මැත්තේ නොවේ කියනවා. සරුවචන් ආංශේ කියනවා නොවේ නෙවෙයි මම මරණය මැත්තේ නෙවෙයි බොමඩ මුලදී ඉඳලම නෑ. ඉතින්ති මම අවබෝධ කරා මේක නැති වුණා තුඹලට බෙන්ඩ රැස් සීසන බුදු පිළිමයක් තියෙනවා. 45 අවුරුද්දක් සැරිසරපු කෙනෙක් ඉන්නවා. ඒකට වැඳ වැඳ මැරෙන්නේ මොකද? බුදුහාමුදුරුවෝ දේවත්වයටපත් කරන්නේ. අද ධාතු වන්දනාව. බුරින් පඬිස්සාචි ගීත අවුරුදු 3කට ඉස්සෙල්ලා බණක් කිව්වා කසපතරුවචන් වහන්සේ කරපු උදාන ගාතාවක ධාතු චේතින් සමුස්සෙත්තා ධම්ම චේතින් සමුස්සෙත්තා පරිනිබ්බිතෝ තථාගතෝ මුනාසි ධාතු චේතේ නගා හිටවලා පිරුණම් බෑවා අපේ මිනිස්සු ධාතු චේතේ උඩ තියාගෙන දැන් බයිලා කියනවා එතකොට ධම්මචේතියට යනවා. අපි මං ගිය වෙලාවේ මේ මේ මේ ගිය පාර ඇයිද හම්බෙන්න වෙලා යන්නේ අපවත් තුන දැන් මාස දෙක තුනකට ඉස්සෙල්ලා. ගියාට පස්සේ එතන හිටපු දොස්තර කෙනෙක් ඇමරිකාවේමයි. එයා පැවිදි වෙලා ඒ දමයිත් එක අන්තිම දාණය ගත්ත එදත් මං සයිඩොත් එක එක මේසේ හිටියා මට හරි සන්තෝෂයි. එදා ඒ සිවුරු අරින දවසේ. ඇමරිකාවේ ඉපදෙච්ච බුරුම කාරයෙක්. ඉතින් එයා සයිඩොට කිව්වා අද මං සිවුරු අරිනවා. ඒ සයිඩෝ ඇහෙන්නෙත් නෑ. ඉතින් හාමුදුරුවනේ තාම මේක වේලි දාන්නේ වලදී මටත් හම්පඩ බෝල් සම්බෝලයක් අල්ලලා දීලා ඕන්න තෝ කාපිය කියලා මටත් දුන්නා. මොකද මට ඇමරිකන් කෑම හරියන්නේ නැහැනේ. කකා එනවා මේ හාමුදුරු එන විස්තරයක් කියනවා. අපි මේ මං පැවිදි කරපු හාමුදුරු ශ්වේත ගෝන් වලට සමාන චෛත්‍යයක් හදනවා ඇමරිකාවේ. ඒක විශාල ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මං ඒකයි හිතන පැවිදි උනේ ලොකු වැඩක් යනවා. ඉතින් සායරට මට පේනවා තරහ කියන එක ඉවසන්න බෑ මේ ධාතු චේති කතාවක්. ඊට පස්සේ අර එතන හිටපු ඒ හාමුදුරුවෝ පැවිදි කරපු පොඩි කෙනාරුගේ කකුල පාගන යටින් ඕක කියන්න එපා මේ දහන් ටික වළඳන්න වෙන්නේ නැහැ සයිඩොට කියලා. ඊට පස්සේ මම ඇහුවා ධම්මජීව ධම්මජීව. ධාතු චේතිත වටින්නේ ධම්ම චේතිත කියලා ඇහුවා. මේ ඕකෙන් අල්ල මටක් ගන්නවා දැන් තව පොඩි. මං කිව්වා ස්වාමීන් වහන්සේ මේ අහවල් දවසේ අවුරුද්දේ දාන බණ්ඩට කිව්වේ ධම්මචේති ලෝක කියලානේ. ධම්මචේතින් සමුසිතා පරිනිබ්බුතෝ තද මං අහන්නේ උඹෙන් ඒක නෙවෙයිනේ. ධාතු චේතිත ලෝකෝ ධම්ම චේතිත කියලා. ඊටසේ මම කිව්වා ඔයාලා කියන්නේ මේ ධම්ම චේති ලෝකෝ කියන එකනේ. උඹට ඒකවත් තව තේරිලා තියෙනවා කියලා මට ෂුවර් නෑ කිව්වා. ඊට පස්සේ මොකක්ද ධම්ම චේති කියන්නේ? කියලා අරහවුරගෙන් එකට කඩා ගන්නවා. ඊට පස්සේ එයා හඳු ධම්ම චේති ආලත් නෑ ධාතු චේති ආලත් අද දියුරු අරිනවා. එයාගේ ලොකු හඳුරෝ මේ ස්වේද කෝණයකට ලොකු චෛත්‍යයක් හදන එකේ පුරාජේරුවේ ඉන්නේ. ඊට පස්සේ සායඩෝ කිව්වා මේ චෛත්‍ය ලොකු වෙන්න ලොකු වෙන්න සාසනය පිරිනවා. බුදු පිළිමේ ලොකු වෙන්න ලොකු වෙන්න සාසනය පිරිනවා. අපේ සරුවචනාංශේ දුන්නේ ධාතු චේති. නෙවෙයි ධම්ම ධම්මචේති කියන්නේ සතර සතිපට්ඨාන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි ධම්මචේති කියන්නේ. ඕක පැත්තක තියන්න ඕන බුදු පිළිම හදාන්න. ඕක පැත්තක තියන්න ඕන චෛත්‍ය හදාන්න. ඒ නිසා මේ චෛත්‍ය වන්දනා කරන ධාතු වන්දනා කරන මිනිස්සුන්ට තමයි අපේ සමහර හාමුදුරු ඔයගොල්ලොත් එක්ක සාසනය ගෙනියන්න බෑ. ওই දානදී කටයුතු ඕනේ නැහැ, පූජාදී කටයුතු ඕනේ නැහැ කියලා කියනවා. හැබැයි ඒකත් වැරදි. ඒක තියෙන්න ඕනේ. බාලාංශ පන්තිරේ ඒක තියෙන්න ඕනේ. භාවනා කරන මනුස්සය ওই බයිලා කතා කරන්න ගියොත් භාවනා කාලේ නැති වෙනවා. එයා භාවනා කරන යනකොට නිවර්ණ ස්වරූපෙන් එනවා. අනේ මේ වෙලාවේ ලুকু බුදු විලිමේකට සල්ලි දාන්න යනොත් කට්ටියම මට පින් කඩ දෙයක් ගන්න පාටට වැසෙන සල්ලි එකතු වෙනවානේ. ඒ භාවනා කරන්න බෑනේ උටේට. චින සම්පත්‍ය පන්නනවානේ. ඒක නියද හැම පන්සලකම වෙන්නේ. හැම කෙනාම කියනවා මම වෙනුවෙන් ලොකු බුදු පිළිමයක් හදලා තිබ්බොත් ඒකට පස්සේ කපිලවස්තු 13 වහන්සේලා ගෙනලා තැම්පත් කරුවොත් අරකට පින් කැටේ දාන ගම මට 100 10කට හම්බ වෙනවනේ. මේ ධාතු චේති ඉස්සරහට කරගෙන නට නැටිල්ල තියෙන්නේ හෝති තථාගතෝ පරම්මරණ. සතගතන වශයෙන් මරණය මතු වෙයි. මම මේ බණ රේඩියෝ එකේ කිව්වනම් මොකද වෙන්නේ කියලා හිතන්නේ. මං කවුරු එක්කද රේඩියෝ එකට යන්නේ? ඔය රේඩියෝ කාර්යය මොනවද කරන්නේ? කරන හරියක් කරන්නේ මේ සරුවචන් ආංශයේ මරණින් මතු වෙයි. 5000ක් කල් පවතින සාසනයක් හදාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ සාසනයෙන් පස්සේ ඕන පිස්සුවක් කෙලපන්. මේ තාම සරුවචන් ආංශයේ උඩින් ඉඳලා බලන් ඉන්නවයි කියලා මේ මේ කතාව තේරෙනවද කාට හරි ආනාපානෙ ගෙවෙනකම් බලන් හිටපු කෙනෙකුට ආනාපානෙ වෙයිද ආනාපානෙ නොවේද වෙයිත් නොවේයි දෙකමද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන එක තේරුම් ගන්න බැරි නිසා නේ කමට අසුද්ධ කරන්න ඕනේ. ආහනපානේ අවස්ථා තුනක් තියෙනවා. ඕලාරික අවස්ථාව. ලොකු ශාන්ති උපතේ ලියලා තියෙනවානේ. සුකුම අවස්ථාව, සුකුමතර අවස්ථාව කියලා. මේ තුනම වියහැක්කක් බව දන්නවනම් ඒ නැත්නම් ඒකට සද්ධාව තියෙනවනම් ඒකට අනිච්ච සංඥාව තියෙනවනම් ඊට පස්සේ ඉස්සලා ඉස්සලා නම් තරමනවා. සබ්බන් ඥානපන බලනකොට දැන් නැති වෙනකොට මොකද කරන්නේ? ඒතර කියනවා නැති එකද හොඳ හොඳ තියෙන එකද? ආ තියෙන එක නෙවෙයි. එමයින් ආ. ඒ කියන්නේ භෞතිකවාදීද හොඳ නැති එක කියවොත් අපි දන්නේ භෞතිකවාදී විතරයි. ඊට පස්සේ කියනවා තියෙන එක හොඳ නම් බලපං. හැබැයි තියෙන නැති එකටත් ඉඩ තියලා බලපං. කවදා හරි යා කියනවා තියෙනවා කියන්නේ කෙලෙස්. කෙලෙස් තියෙනවා. ආනපනේ නැති උනා කියන්නේ කෙලෙස් නැති උනා. ඉතින් ඔබට ওই දෙකෙන් කොයි එකද ඕනේ? ආපෝ එහෙමනම් කෙලස් නැති එක ඕනේ. ආයෙන අනිදාස කෙලස් නැති කියන විදිහට ඉස්සර කළ බලපන්. ඉද්ද ගන්ඩි ඉස්සලාන පාන්නේ නැති වෙලා යනවා. ඊට පස්සේ ඌ ඒකට ඇල්ලුවයි කියලා හිතන්න. කෙලස් නැති එක හොඳයි කියලා දැන් ඒක කෙලෙසක් වෙනවා. දැන් මොකද කරන්නේ? අයින අනම්මනේ දාපන් ආයතරයක්. මූට ගහපන් ආනපනේ. ඒකට කෙලස් තියෙන එක නැති එකට තියෙන ආසාව කෙලස් ටිකක් දාලා කඩපන්. මේක මුල යකාටවත් තේරෙන්නේ නැහැ මේ භවවාදී විභවවාදී දෙකට එක උස්සලා ගහලා ආනපනේ නැති එකට මනාපේ ආවනම් කියන්නේ නැතිම නැත්නම් ඊට පස්සේ එයාම ආනපනේ එන වෙලාවක් එනවනේ අපෝ ඉබේ මත ඒකට ප්‍රිය වේයන් ඒකට අප්‍රිය කෙරුවයි කියලා කියන්නේ ආනපනේ සියුම් භාවයට තියෙන තද කැමැත්ත එන පස්සේ ආනපනේ නැති භාවයේ කඩාගෙන ආනපනේ අපව එනකොට ඒකට වෛර කරන්නත් එපා නමුත් ඔය ආනාපානියත් ආයෙසරක් ගෙවෙනවා. ඒකට බය වෙන්නත් එපා. ඉතින් ওই දෙකට බය ඇරුණා නම් මායයට මොකුත් කරන්න බෑ. ආයෙ ආශ්‍රෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකට ගේන්න ඉස්සෙල්ලා ආනාපානෙ වෙයි. ආනාපානෙ නොවේයි. අන්තේ වෙයිත් නොවේයිත් වෙයි. වෙයිත් නොවේයි. නොවේයිත් නොවේයි කියන එක දාලා බලන්න ඔය හතරෙන් තොරව අත්දැකීමකට ඉන්න තැනක් තියෙනවා. ওই වාද හතරෙන් තොරව අද්දගියක්ක් තියෙනවා. ඒකට තමයි නිවන කියන්නේ. ඒක වාදයට අහු වෙන්නේ නැහැ. එචා කමඨාන් සුද්ධ කරනකොට කියලා පෙන්නනවා. උඹ වෙයි කියන අදහසෙන් බලද්දී එතකොට හෙල්ලෙනකොට කලබල වෙනවා. නොවේයි කියන අදහසෙන් බැලුවොත් ආනපනේ වෙනකොට පශ්චාත්තාප වෙනවා. ඒ නිසා පශ්චාත්තාප වෙන්නත් එපා. තියෙන ආනපන බඳපුවා මේ තියෙන දේ වෙනස් වෙන බව තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා බැලුවනම් ඉඳගෙන මේ ඉන්න ඕනේ නැහැ නේ ඔකට. ඇවිදින කොටත් පේනවනේ. බුදියන් යන කොටත් පේනවනේ. සත්‍ය. ඒක නිසා ආනාපාන කියන්නේ සත්‍ය කියන එකට අරගන්න. ආනාපාන කියන්නේ තථාගත කියලා හිතාන බයන්න. තථාගතයන් වහන්සේ වෙයිද? නොවේයිද? වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද? වෙයිත් වෙයි නොයෙත් වෙයිද කියලා බලන්න. එතකොට බලන්න මේ ආනාපානේ පෙරලියට උත්තර දෙන විවෘතව බලනවා නම් ඔය හතරම ඔය හතරටම එහා පැත්තේ අද්දකිය එකක් තියෙනවා. එහාට තමයි යෝගාවචරය කියන්නේ. ඔය හතරට වැඩිච්ච ගමන් අපි වාදයකට අහු වෙනවා. එක්ක උච්ඡේද වාද එක්ක සස්සතවාද ඒ වෙනත් අමරාවික්ෂේපවාද අජිත කේස කම්බල තමයි එදා මේ උච්ඡේදවාදයට අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කෙනා කියනවා මේ ලෝකේ ඥානවන්තෙක් මෝඩෙක් කියලා දෙන්නේක් නැහැ. තියෙන ධාතු විතරයි. ඒක නිසා ඒ අතර සැලකිල්ලක් ඕනකම අජාසත් අද්දුර කියන්නේ මියාකා ලැබු ගැන අහනකොට දෙල් ගැන කතා කරන જાති මිනිහෙක්. ඉතින් මරන්නේ ඇයි මගේ ශේෂ්ත්‍රයේ මේ වගේ මිනිහෙක් ඉන්නවා කියලා මරන්න බෑනේ. කියලා සරුවච්චන්හන්සේද කියන සරුවච්චන්හන්සේ කියනවා මම ලෝකේ උගන්වන්නේ මේ වාද නෙවෙයි වාද පාවිච්චි කරනවා දුකේ කියලා දෙයක් තියෙනවා පිළීම කියලා දෙයක් තියෙනවා දරතේ කියලා එකක් තියෙනවා පරිලහය තියෙනවා ඒක නැතිවීමත් ඒ ඔච්චරයි මට කියන්න ඕන එහෙම නැත්නම් මේ ඇති බව නැති බව නෙවෙයි ඒක නිසා මේ තථාගත කියන වචනේ ශාස්ත්‍ර කියන වචනයට ගත්තා වගේ සත්ත්‍ය කියලා කියන්නේ ඇලෙනවා කියන එක ආනාපානියත් එක්ක විතරක් කරන බලන්න මේකේ ඇති අවස්ථාවක් කියලා එකක් තියෙනවා එතකොට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළා පේනවා. ඊට පස්සේ මධ්‍යස්ථ අවස්ථාවක් තියෙනවා ආනාපානෙ වෙන් කරන්න බෑ බෑ ආනාපානෙ බව දාන්න. ඊට පස්සේ සූක්ෂම අවස්ථාවක් තියෙනවා ආස්වාද ප්‍රසවාසය දෙක වැටහෙන්නේ නැති. මේ තුනේදිම සංඥා තුනකට දාන්න තුමේ ආනාපානේ අවස්ථා මුණක් තුනක් විතරයි. ආයේ ගොරෝසු වෙන්නත් පුළුවන්, සියුම් වෙන්නත් පුළුවන්. අන්න ඒකට නොසැලෙන මනස ගත්තා නම් ඌ හොල්ලන්න ආයේ මොකටවත් බෑ. මායයටත් බෑ කාටවත් බෑ ඒක නිසා ඒ මනුස්සයා මේක පුරුදු කරා නම් වේදනාවේ සුඛ කියලා එකක් තියෙනවා ඒක එහා පැත්තේ දුක දුක කියලා තියෙන කේ එහා පැත්තේ සැප මේ දෙකටම කෑකොසම් ගහන්න එපා කාටවත් අඬාව ගන්න එපා චරිචුරු ගන්න එපා කේන්ද්‍රි ගන්න එපා මේ ඒක විසින් අනිත් එකට මාරු වෙන සුළු බෙහෙත් ඕනේ නැහැ ඔකට දොස්තර කෙනෙක් ඕනේ නැහැ ලෙඩේ විසීම ලෙඩේ මාරුනේ ඒක ඉවසන්න බැන්නම් අපි ලෙඩේ ඔක්කොම භාවනා පැත්තක තියලා අමුඩ ගහගෙන යනවා නව ලෝකේ ගිහිල්ලා ස්පෙෂලිස්ට් ගාව වාඩිලා ඉන්නවා. අරට වැඩිය වද. හැබැයි ගාණක් නැහැ. මොකද මෝ ඉන්නේ පොලිමේනේ. දොස්තරට ගාණක් යනවනේ. ගිහිල්ලා බලන්න නව ලෝකේ පොලිමේ ඉන්න මිනිස්සු විකට ඇඳුම් තරගයකට ඇඳගෙන ගියා වගේ ලෙඩෙක් පේන්න නැහැ එතන. එන්නේ ඔක්කොම තියෙන හොඳම පොෂ් ඇඳුම් ඇඳගෙන වැඩකාරයෝ දාගෙන ඇවිල්ලා ඉන්නේ නිකන් මේ රූප සුන්දරී තරගයකට ඇවිල්ලා අර අලුත් අලුත් අවුරුද්ද දවසේ විකට ඇඳුම් තරගයට ආවා වගේ. ලෙඩෙක් පේන්න නැහැ. මොකද එන්නේ එතෙන්න මේ බුලුවන්කාරකම් පෙන්නන. ඉතින් අපේ තියෙන මෝඩකම වැඩ ගන්න කවුද? කිසිම ලෙඩක් ඇත්තේ නැහැ ලෝකේ ඒකෙන් නැති වෙන ලෙඩ. ඒක විසින් තනිපෙන්නේ නැති ලෙඩ දැදින් නැත්තම් මැරෙනවා. ඉතින් මේ අතරමැද මේ අපි මැරෙන්න හදාන්නේ. සංඥාවල් බලන මේ මේ මිනිහා හොඳයි කිය කිය හිටියට හෙට මට කියන්නේ නෑ මූ හොඳ නෑ. ඉතින් මොකද කරන්නේ? උගේ වැරද්දකුත් නෙයි. ඒක මගේ වැරද්දකුත් නෙයි. ඉතින් ඒ වෙලාවට කියනවා මම ඊයේ හොඳයි කිව්වා. නෑ හොඳ නෑ. ඔය ඊයේ හොඳ විතර අද හොඳ නැති වෙන කතාවක් නෑනේ. අපි එහෙම නැන්නේ යාළුවෝ කියලා જાතියක් වෙනවා හතුරු කියලා જાතියක් වෙනවා අපිට යාළුවෝගේ පැත්තේ හොඳම කිසිම දශක වැරද්දක් වෙන්නේ නැහැ. ඒක නැති වෙනස් වෙන්න කැමති නැහැ. සංස්කාර දින මම හැදුවනේ ඒක හොඳයි. වෙන කම්පැනි එක හැදුවනේ ඒක හොඳ නැහැ. නිසා මමයා ගෑවිච්ච දේවල් හොඳයි කියලා ගන්නවා. මම කරපු අත්තරද්දත් හොඳයි. සමාව දෙනවා. අනික් මනුස්සයාට වැරදිලා අත්තරද්දක් වුණා මරන්න කතා කරනවා. කොච්චර සංස්කාර වලට අහු වෙලා තියෙනවා. මේන්න මේක දිහා දැක්කනම් දකින්න අපි ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න eBay. අපිට ප්‍රතිපක්ෂයක් eBay. ඒ මාංශයේ ප්‍රතිබිම්බේනේ අපි දකින්න මේ අපේ තීන්දුව ආන්නේ ටික දැක්කනම් බුදුන් දැක්කා වගේ. තමයි ධර්මයේ කියන්නේ අපි තථාගතයන් වහන්සේ මරණය මත වෙයිද නොවේද පැත්තක වුණාට මේක ධර්ම මාතෘකාවක් කරගෙන සරුවචනසේ පෙන්නපිව දෙනකොට අපි බලන්නේ අපේ භාවනාවට කොහොම සම්බන්ධ වෙන්නේ. අපි සංඝයා අතර සමගියට කොහොම සම්බන්ධ වෙන්නේ කියලා අල්ලා ගත්තොත් කවුරු හරි බුදුහාමුදුරු පිරිනුවම් පෑවද්දටත් වැඩේ යනවා. හැබැයි ඒ ධාතු නෙවෙයි. ගුඪ ධර්මයක් නෙවෙයි. ධර්මය අවබෝධ කිරීම. ඒකෝට අපි බුදුන් දකින්නේ ධර්මයේ දැකීම තුලින්. මේ ධාතුන් වහන්සේලා මුං ඇට වගේද කොහොමද සයිස් එක රැස් වී දෙනවද කියන්නේ නෙවෙයි බුදුහාමුදුරුගේ ධර්මයේ දැකපා. ධර්මයක් කොපමණ වෙනවා. එදාට 13 වහන්සේලාට ඔයිට වැඩි සලකයි මේ මිනිස්සු අහන්න දෙයක් නැහැ. මොකද මේ මිනිස්සෙක් හිට බවට ලකුණක් තියෙන ධාතු කියන්නේ රසීදන කතාව නෙවෙයි. යේසුස් වහන්සේ කියලා මිනිස්සෙක් හිට නමුත් ඔය සර්පලදාරි දෙයියන් නැති කියලා එකක් ලෝකේ ඉඳලා නැහැ. ඔය කිසිම කෙනෙක් ඉඳලා නැහැ. ඔක්කොම ගුඩ මත. මේකේ නෑ අපේ ලොක්කා ඉඳලා තියෙනවා. අම්මෙත් තාත්තෙක් ඉඳලා තියෙනවා. ඒක මේ මේ පුරා විද්‍යාව. ධාතු කියන්නේ වෙන වන්දනීය පූජනීය දැන් පුරාවිද අපේ මනුස්සය ඉඳලා තියෙනවා. මිනිස්සේ. බුදුහාමුදුර කියන්නේ එහෙම ගාන්ධාරයකක් දෙවියෙක් බ්‍රහ්මයකක් නෙවෙයි කියන්නේ ධාතු තියෙන්නේ. ඕකට වන්දනා කරන්න වෙන්නේ ධර්මය දැක්කට පස්සේ ඒ නිසා භාවනා කරන මනුස්සයා විතර ධර්ම චෛත්‍ය සමුස්සේෂණය කරන තව කවුරක්වත් ඇත්තේ නැහැ. ඒ මනුස්සයා ධාතු චෛත්‍ය වලට ගියා කියලා කියන්නේ කිරි කලෙයි ගොම කඳුලයි. ආය උගඩ ගන්න බෑ මොකද අනිවාර්යයෙන්ම ධාතු චෛත්‍ය වලට ඇදෙනවා. එතකොට වෙන්නේ මොකද ධම්ම චෛත්‍යයට යනවා. ඉතින් අද ධර්ම දේශනා ධර්ම මේ ධාතු චේති කතාව තියේදී ධම්ම චේතිය නගා හිට වීමට ධෛර්යයක් සද්ධාාවක් කුසල ඡන්දයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුළු වේලාවක් අරගනිමු කාට හරි මේ අපි සාකච්ඡා කරපු ඉදිරිපත් කරපු ධර්මදේශනා මතින් හෝ එහෙම නැත්නම් වෙන ධර්ම සාකච්ඡා මාර්ගයේ ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන හෝ කමටාසුදු කිරීම తీරණ කරන්න මේක අපේ පරණ චාරිත්‍රාක් නිසා එහෙම නැත්නම් අපි ඒත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා සතිවාරි સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවසන් දැන් ඥානවන්දිනාව තියෙනවනේ. ඥාන වන්දනාව මේ ওই විදිහට මම ආන්දරෝලේක කතා කළා. මේ මට බයක් තිබුණා මේ ඒ ස්වාමීන් වහන්සේ මහා බයන් මේ ඔහොම කතා කරන්න එපා කියලා ඒ වගේ ලොකු මතයක් දැම්මා. ඒ කියන්නේ දැන් එහෙම ධාතුන් වහන්සේලා මේ සාතන් වහන්සේලාත් මෙහෙම වන්දනා කරා ඔන්නෝම කියලා. ඇත්ත අපි ලොකු සාන් තමයි ওই ඥාන වන්දනා ගාදාටිගේ ඊයද ගත්තේ ඔක තියෙන පරිසම්පදා මාත්‍ය. ඔව්. ඉතින් ලොකු සාන්සේ හරි ලෝක ප්‍රසිද්ධයි. දැන් ලොකු සාන්සේගේ නමින් තමයි ඔය ධාතු වන්ද මේ මේ ඥාන වන්දනා කතාව යන්නේ. ඉතින් ඒක මම ලොකු සාන්සේට ලොකු සාන්සේ මේ ඔය සත්පුදු පිළිත ලියලා අච්චු ගැහුවේ 50 දීදී. හා. තලගම ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒත් ලොකු සාන්සේට මොනවක්වත් කිව්වේ නැහැ. ලොකු සාන්සේගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාව එහෙම නැත්නම් ඒ පරිසම්මිදා මාර්ගයේ තියෙනවා සෝතාන සංවරේ පඤ්ඤා සුතමේ ඥාන සුත්වාන ධාර සුත් සුත්වාන පඤ්ඤා චින්තාමේ ඥාන කියලා තියෙන්නේ. හතරේ වචන වෙනස් කරන්න බැරි තරම් සූත් ඒව මන්තර වාද. ඒගොල්ලෝ කොසාන්තේ නිතර කතා කර කර ඉන්න මේ පිස්සුත් එක පිස්සු කතා කරනට වෙන්නේ. ඊට වැඩි කොච්චරද හොඳයි මොකද මේ වචන වචන දෙක හොල්ලන්න දෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ සත්‍යයනා කරනවා නිතරම කවුරුත් නැති වෙනකොට මේ සූතමේ ඥානං සුත්තාන සංවරේ පඤ්ඤා සුතමේ ඥාන බලන්න මේ වචන වෙනස් කරන්න පුළුවන්. ඉවතර මේ මේ යන්ත්‍ර බැඳා වගේ ඝන පිහිටලා තියෙන්නේ. ඒක ලොකු සංසය හරි ප්‍රියයි. ලොකු සංසය වන්දනා කරන නිසා හැම කෙනා ලොකු සංසය කරන කවුරුවක් විදිහට ඊට පස්සේ සත්බුදු පිරිත කිව්වා. මොකද 28ක් පුදුරු නෑ කියන්න බුදුහාමුදුරු ලොකු හමුදෝව කතා බැලුවේ. අපේ මණිකා සංස්ථාවේ කට්ටිය 28ක් බුදුරු හදාගෙන ඊට පස්සේ මේ මේ 28ක් මේ මේ බෝධින්නා කියලා හොයාගෙන 28ක් දෙක යසව්වේ හොයාගෙන 28කට දෙකක් අම්මයි තාත්තා හොයන එහෙන chart ගන්නවා. මේ මොකද තීර්ථංකර කවුද අපේ මේ අජිතගේ සුකම්බල කවුද බුදුහන්ත එක්ක එකට මගේ හිටියේ මේ නිගණ්ඨ නිගණ්ඨලාගේ પરම්පරාවක් තිබුණා 28 දෙනෙක් පහළ වෙනවා ඊට පස්සේ බුදුර ඉවරයි යා තමයි අන්තිම අන්තිම දෙහදාරි කරන තමයි හිටපේ ඒක තමයි කොපි කෙරුවේ අපි 28ක්. ඒක බුදුහාමුදුරු දේශනා කළ තියෙන හතයි. අපි හැමදාම කියන්නේ මේ සූත්‍රය. හත්බුදු මුද්‍රයන්ට හත්බුදු පිට ගැහුවා. ගහපු ගමයි බුදුහාමුදුරු හතක් ගහන 28 ගහපු එක නතාව ලොකු වෙන්න බෑ. මේ 28ක් දැන් අල්ලගෙන නටනවා. දුන්නොත් මෙහෙම කොනක්. ඉවරයි. ලෝචායතික තියෙන ශ්‍රද්ධාව ලෝචායන් දන්නවා මේ හත කියන එක බුදුහාමුදුරු උපකරපේක. හත්බුදු පිට තියෙන ඔය කන්ද පරිත්තේ. ඉතින් එයාට 28ක් හදාගත්ත පස්සේ දැන් කොච්චර chart හදාන දඟලනවද කියලා බලන්න. ඉතින් මගෙන් කියනවා එතකොට මේ මේක ඉන්න වෙලාවේදී අස මේ මොනවද ස්පිතාලේ දැන් බලපන් ලොකු සංචය හත හැදුවා. උඹට මේ chart එක හදලා 28 පුරවලා දීපන්කෝ මට බුදු බෝධිනාතර 28 නම් කරපන් මේකට. අම්මලා තාත්තලාගේ 28 නම් කරපන් කියලා මොන පචයක්ද කියලා බලන්න අපේ සංස්ථාවේ ගන්න දෙයක් තියනවද කියලා බලන්න අද. ඒකට ලොකු සංචය වැඩිකාරය කියලත් මට කිය හැකියි. නමුත් උන්වහන්සේ කියන පුදුම සද්ධාාවක් සුත සුත්වාන සංවරේ පඤ්ඤා සෝතපියේ ඥාන. ඒක කියවනවා විතර. ඒක තේරුම මොකද? සීලමේ ඥාන. ඒක හොඳට නෑ සුතමේ ඥාන. අවධානයෙන් සෝතාවධානය. සෝතාවධානය පඤ්ඤා සුතමේ. ඒක තමයි සුතමේ ඥානය කියන්නේ. හොඳට කියන දේ අහපන් මේ හනම කල්පනා කරන්න එපා. උඹේව දාන්න එපා. කන් යොමාගෙන අහපන්. මුළු අදින් අහපයි. ඒකට සුතමේ ඥානෙක. ඕකට ඔයිට වැඩි කියන්න වචනයක් නැහැ. ඕක මන්තරයක් නේ. ඔගේ 32 72ක් මන්තර වලින් තමයි පටිච්චසමුප්පාද මාර්ගය ඕක තමයි පටුනයි. ඊට පස්සේ සුතමේ ඥානෙ විතර කරන පිටු ගානක. ඉතින් ලොකු සාංශ විතර පටිච්චසමුප්පාද මාර්ගය ස්පෙෂලායිස් කරව කියන්නේ ලෝකෙම නැහැ. ඒකේ තියෙන කෙලිම භාවනාව. ලොකු සාංශ කියන හැම දෙයකම වැඳ වැඳ පතුරු ලියලියා ඒ ඉතින් ලොකු සාංශ වන්දනා කරනවා. ඊට පස්සේ ඥාන වන්දනාවට යනවා. දැන් බුද්ධ අපේ සංස්ථාව ඔය ඉපදිච්ච තැන් හතරට ස්ථාන ගාත හදායි ලොකු සාහිත්‍ය හැදුවේ අස්පිරිමිත සද්ධාවකින් ජීවත් වෙන්නේ. ඒතර උන්වහන්සේ ගාත වන්දනය කරනවා. අපේ කට්ටිය බුදු ආමතු ලොකු ආමතු එක ගාතාවක් කියනකොට රොල්ල 100ක් කරනවා බුදු උන්වහන්සේ හිටගෙන කරනකොට ගෝලිය දුව දුව කරනවා. මම දකිද්දිම පිළිහිම සිද්ධ වුණේ. අද බෝධි පූජා බුදු සමයපත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන දණක් නැහැ. 28 බුද්ධි පූජායි බුදුහාමුදුරුවෝ වස්වස පුතන් වලට පූජාවලුයි අයියෝ ඇතර එහෙම කිව්වහම මං අබෞද්ධයෙක් වගේ මට පේනවා. මගේ එහෙම එකක් නෑ මට තියෙනවා බුදුහාමුදුරුවෝ තියෙන මේ ශ්‍රද්ධාව. මේ වවාගෙන කණේක මේක පිටිපස්සේ තියෙන මේ මේ එජෙන්ඩා එක මේ අසරණ මිනිස්සු නොමගරින එක. ඉතින් ඒකට සුද්ධ කියලා තියෙනවා බුදු පිළිමේ ලොකු වෙන්න ලොකු වෙන්න ධර්මෙ පිරේන. පින්කම ලොකු වෙන්න ලොකු වෙන්න ධර්මෙ පිරේනවා. මම මෙහි පැවිදි වුණා. ඔන්න සුගතඥාන් සංසේ සාක්ෂි සීමාවේ ඉන්නවා. කිව්වා ආයසුතුන් දැන් මෙතන පැවිදුනාට ගල් දුව දන්නෙත් නෑනේ. විශේෂ යම් ගල් දුවේ කියලා. මං හිතාන හිටියේ මේකට ආවා ආයේ ආයේ ලෝකයක් නෑ කියලා පැවිදිච්ච අලුතෙන් හිටියේ. ඊට පස්සේ කිව්වා දැන් ගල් දුවේ විශාල පින්කමක් තියෙන පන්දිස්සාංශෙට. විශාල පින්කමක් තියෙන අරිදම සාංශෙට මුළු සතියෙම පින්කම්. ඒකට නොවන කෙනෙක් නෑ. ඕකේ නිසන්වනේ කොටු වෙනවා. යම්. ලොකු සාංශෙ මෙතන ඇවිල්ලා හැන්දෑවට පහන අල්ලගෙන ඉන්නවා. අපි ඇවිල්ලා පහන පත්තු කරලා ගිහලා පූජා කරනවා. උඩට යන්න බැරි නිසා මම ඒලා හැවුවා මෙහෙම පහන වත්තු කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගල්දුවේ හත් දවසේ පින්කමක් තියෙනවා යන්නද කියලා. මේ නම කියලා. කවුරක්වත් නැතිලා. ඊට පස්සේ දැන් මට කියන්නත් බැහැ මේ ස්වාමීන් කිව්වයි කියලා. ඊට පස්සේ මම කිව්වා මේ දැන් ඌට යන්න ඕනකම නැහැ. කිව්වා. තදෝනා ඊට පස්සේ අක්කරගනම් පහන් පත්තු කරනවා. යෝගාවචරය කියලා ඔළුව බේරගෙන ඉන්න පුළුවන්ද? මේ නම පැවිදිනේ ඕකටද? ඔය දවස් තුනම භාවනා කරලා පෝස්ට් කාඩ් එකක් දාන්නකෝ පණ්ඩිත සාන්තර වහන්සේනේ මම දවස් තුනක් භාවනා කරලා දීගාසුයි වයි කියලා. මේ ශාන්සලට කියාගන්න විදියක් නැහැ. මොකද මේ ශාන්සල තමයි ලනු දෙන්නේ කාලේ. ඇත්තටම සද්ධාන්තයි. කල්දුව පිළිබඳව පණ්ඩිත ශාන්ස ගැන අරිදවංශ සද්ධාන්ත ලොකු ශාන්ති තේරෙන්නේ නැහැ මේගොල්ලන්ට. මම කවදාකවත් මුකුත් කරන්නේ නැහැ ලොක්කට දානවා නිකන් කියලා. දාන්නේ කවුරුත් නැත්තන. දැම්මට පස්සේ කතා කරලා කියනවා අප්‍රසාදේ. අක්කර ගණන් පහන්පත්තු කරන යෝගාවචර ගිහිල්ලා ඔළුව බේරගෙන ඉන්න පුළුවන්ද කියලා අහුවා. මම පැවිදිලා මාස ගානක් මගේ හරි ෆ්‍රෙෂ් වැක්කිරන සද්ධාාවක්. අද ගල්දුවට ඔවා කිව්වොත් එහෙම ගල්දුව ලොකු සංසයක තරහ වෙනවා. ලියපල කියලා ගිහිල් කියපල ගිහිල් වලන්න ස්මාරකේ ලියලා තියෙන ගාතාව. ත්‍රිවිධ සාසනය වෙනුවෙන් අවසාන හුස්මත්ලු යෝගාවචරයේ භස්ම මේ තියෙන බව මහ පොළොව දනීවා. මේක ඉන්නේ එක පෙරේතෙකුට තේරෙන්නේ අන්න ලිහිලා පොට්ටලා ගහලා තියෙනවා. ත්‍රිවිධ සාසන විදිහෙන් අවසාන හුස්මත් හෙළපු යෝගාවචරගේ භස්මෙ හිතෙන බව මහ පොළොව දනීවා. එක પરම්පරාවක් ඇතුළත මමත් ඒ කාලේ ඒ පැත්තේ ඉගෙනගෙන. අපිත් පන් දහම් පාසල් ගිහිල්ලා ඒව කටයුතු කරලා එනකොට අපි ලොකු සද්ධාවකින් ආවේ. නමුත් ලොකු සාංශ අපේ බේරංග ගන්න ගත්ත කටයුතු වලදී මෙතන හිටපු එක වහන්සේ නමකට ඔක තේරුන්නේ නැහැ. ඉහලින් තියාන ලොකු සංස ගෞරව කරාට මේ කියන පණිවිඩේ තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට බබාන කන්න බෑනේ එතකොට. බබාන කාලේ මම ආරාධ්‍ය පාර්තමේන්තුව හදාගත්තා මම බෝධි පූජා විශේෂච්ච මම සිවුරු වහන්න විශේෂච්ච මම පඬු ගහන්න විශේෂච්ච කියලා මොකක්වත් නැහැනේ. ලෝසගේ හැම ගෙත්තම් පන්නම් වැඩක්ම දැනගන්න ඕන. කෑකොසක් ගන්න එපා මේ මහානකම ඔක්කොම දැනගන්න ඕන. එකක්වත් නැති ගන්න. ගාථා බන්ධනයක් දැනගන්න ඕන. ව්‍යාකරණයක් දැනගන්න ඕන. ඔක්කොම කරපන්. ඔය භාවනා කරනවා. නිසන්වනේ ප්‍රසිද්ධ භාතාවට නෙවෙයි භාවනාවට. කවදාවත් ඒ ඒ කොන අමතක කරන්නේ නැහැ කුයි දෙයට නායකත්වයේ දුන්නා කිසිම කෙනෙක්ගේ දක්ෂකමකට ඉපයි කියන්නේ. පොතක් පිළිගන්නොත් එහෙම ඇවිල්ලා ගාථා කියන්නේ කවි කියනවා බෝ බෝ බෝ හොඳයි බෝ හොඳයි. හ්ම්. එච්චරයි. කවදාකත් නැහැ කියන්නේ. හැබැයි පස්සේ කතා කරලා කියනවා සිංහල තේරෙන්නේ නැහැ. කියපු වචන තේරෙන්නේ නැහැ මේ බලන්න. ඒ ඒ ඒ හටන ගෙනිච්චේ කොච්චර අමාරු වෙන්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ ඒ කඹේ යනකොට හැම කෙනාම හොල්ලනවා කඹේ. එකෙකුට තේරෙන්නේ නැහැ මේ මනුස්සයා යන්නේ මොන බැලන්ස් එකද කියලා. අනිත් එක ලොකු සංහස දන්නේ මේ කිරි දරුවන්ගේ මොන බලාපොරොත්තු වෙන්නේ. සංස්ථාවේ එදා ලොකු සංහස දකපු ඔක්කොම අද වග කියන්නේ. මෙච්චර ලස්සනට ආදර්ශයක් පෙන්න දීලා තියෙද්දි දැන් මම දකින්නවානේ දැන් මේක මේ අරගෙන යනකොට තියෙන කරදර මේ මම යන ලොකු හැර වැඩි වෙන්න ඇති එක එකටවත් තේරෙන්නේ නැහැ මේක මේ මොකද්ද මේකේ තේමාව කියන එක. අමාරුනේ තේරුම් ගන්න. මොකද ඒක මේ ආත්මයක් යන කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. හැම දෙයක්ම දැනගන්න ඕනේ. හැබැයි අපි අවුරුදු 2600 පරණ પરම්පරාවක ඉන්න බව මතක තියාගන්න. තේරවාදය කියලා කියන්නේ බුදු පිළිම නෙවෙයි. ලොකු සාංශය මට කියනවා. කිසිම පැරණි ස්ථානයක බුදු ගයක් තිබෙලා නැතිව. පරිශ්‍රණයක් කළ බලන්නේ කිව්වා. අප පුරාවිද්‍යාව කිසිම තැනක බුදු ගියක් තිබුණා. බුදු ගිය තිබුණේ මෙතන කිව්වා. ඒ භාවනා කරන අයගේ මෙතන ඉති මොකටද බාහිර බුදු පිළිම. පණ්ඩිත සාහිණිස කියන බුරුමේ තමා ලගින ගියේ බුදුන් තියන්න එපා. ඒක කැතයි. එතන ඉන්නවනේ සිවුරක් ඇඳගෙන හිටපන්. මේක වටේට බුදු පිළිම ගෙනල්ලා ගහන. ඉතින් මට මේකේ මේකට මේකට යන්න නාලා කියලා. ඔය තියෙන්නේ තමන්ගේ ඉදිරියට බුදුහාමුදුර ගෙන්න ගත්තට පස්සේ ඕක වැසිකිලිය ගහ ගන්නවා. ධාතු මන්දිර හදා ගන්නවා. පුරිම පන්නේ සංසේ බන්නා බැනිලා හැම බුරම gederකම හැම ආහඳුර කෙනෙක් ගම ධාතු මන්දිරයක් තියෙනවා. මම කියන මොන ලැජ්ජාවක්ද මේ? බුදු පිළිමයක් තියන්න එපා. බුදුහාමෝ කියන්නේ මා ශ්‍රේෂ්ඨ උත්මයෙක්. ඔතන ඉඳගෙන ඇඳුම් මාරු කරන්න එපා. ඔතන ඉන්න ගහ බැන ගන්න එපා. එහෙනම් බැන්නම් ඔතන ඵලයන් බුදුහාමෝ ගාඩ ඵලයන් කියන ඉහෙන් කෙරේ නාලා. බුදු ඉන්නවා කියලා. මේක නෑ බුදුහාමෝ කුස්සියෙත් ඉන්නවා. බුදු පිළිමෙත් ඉන්නවා. සෙල්ෆෝන් එකෙත් ඉන්නවා. කම්පියුටර් එකෙත් ඉන්නවා. හෙළුවෙලි ගෑණි බුදු පිළිමයකට පාවිච්චි කරන්නේ. අද බෝධි පූජා විතර නිග්‍රහයක් බුදුහමර නැත්තේම නැහැ. කරන හැම එකම යටිකුට්ටු අදහසෙන් කරන්නේ. ඒ කියන්නේ භාවනා කරන වෙනුවට ලෝකේ කලබල. කලබල. විශාල පිරිසක් අඬනවා මම දැකලා තියෙනවා බෝධි පූජා දෙනකොට මේ හුද්ද භූත මෙච්චර කොණ්ඩේ වෙවිච්ච ඉලන්දාරි අර ගාතාවට නැමිලා වැනෙනවා. සද්ධාව බත්තියි. අයියෝ මට හිතන මේකට බිමල දාලා කවන්න වටිනවා. පෙරේතයි. ඒක පෙරේත කියන්නේ දෙන ලීඩ් එක හොඳ නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙන ලීඩ් එක හොඳ නැහැ. මේ ලොකු දාන්ත කෙරුවනේ ලස්සනට වැඩි. ඒක ඒක දුර්ලභමක් තමයි ඔය ඔය මේ ධාතු ඝාත වන්දන ඥාන වන්දන ඒ බුදුරජාණන් ලොකු දාන්තික මුදිතාවෙන් එළියට ආවේ. තියෙන පොත පරිසම්පද තමයි ගැන කියෝපා. දැන් බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා. සංස්ථාවේ වන්දනාපතරක් දාගෙන ඉන්නවා. දෙතිස් දෙසත්තා ඥාන පූජාව. අපේ සංස්ථාවේ විතර ඒ බයිලාව කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් අපේ සංස්ථාව කට්ටිය හයර් කරනවා ඥාන වන්දනාව කරන්නේ. ඒ ලොකු සංස්ථිත විශේෂයෙන් ස්තුති කරලා පටන් ගන්නකට පස්සේ ඔක්කොම ඉවරයි. අඳුරන්නේ මිනිසුන්ට පෙන්වන වැරදි ආදාසේ විතරයි ගන්නෙ. හරියකට ගන්න ගන්න බෑ කියලා කියනවා මේ තුන් දෙනෙක් මම මේ ගිය පාර ගමනේදී ගියා මං කිව්වා එහෙම කියන්න එපා සවන්ත ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ ගන්න පුළුවන්. ඇයි ඔබ අන්සලා බෑ කියන්නේ මේ தත්ත්වයට ධම්මජී ඕකටව සතුටු වෙන්කෝ. ඇයි 100ක් හිතන්නේ කියලා මම කියන්නේ කරත හැකි නේ. කළා හැකි. පොඩි උන්ට කියලා දෙන්න බෑ ලස්සනට අල්ලන හැටි. දහම් පැසල ළමයි බලන්න වල්ලලා තියෙන හැටි. අල්ලන හැටි. උන්ගේ බිලීව් එක පිළිගන්නේ තිබිච්චා. උන්ට කිව්වොත් හරියට කරනවානේ. මේ අපිට නේ බැරි. මේ අල්ලගෙන බදාගෙන තියෙන නිසා ඒකට මේ උච්ඡේදවාදී තමයි අපිට ගන්න වෙන්නේ. භවනා කරන මනසට අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ පිනක් පවක් නැහැ. බුදුන් කියනවා පුඤ්ඤ පාපම් පයින්නස නත්ති ජාගරතෝ බයං. මේ පින්පව අතහැරපුවෝ නිදිවර්ධනේ දන්න මිනිහට මොන බයක්ද? පින්පව තියෙනකම් බයයි. නිදිවර්ධනේ කරපු නැති මිනිහට බයයි. ඌ රැයට බයයි. නිදිවර්ධනේ කරන දැන් జాగරියානේ ඔගේ දන්න පින්පවගේ ඉක්මවු මනසට මොන බයක්ද? ඌට අනික් මිනිස්සු බයයි. මේ එක එකක් කැමති. ඔකට බය කියන්නේ කෙලෙස් වලට නමක්. පින්පව් තියෙන කාට කෙලස් තියෙනවා. පින්පව් තියෙන කම් බය තියෙනවා. භාවනාදී අපිට කියලා දෙනවා භාවනා මට්ටමට ගියාට පස්සේ පින්පව් නැති තැනකට යනවා. ගියාට පස්සේ ඒකේ සරවපක්. හරවන භව එතන. මේ මේ ලෝකේ කරකවන එක නෙවෙයි. ඒකට යන්න පුළුවන් නේ මැරෙන්න ඉස්සෙල්ලා වැහැදිලියෝ. අන්න පුළුවන් තරම් ගිහිල්ලා ඒ සීමාවන් නැති වැට කොටු බැමි නැති අපේම අපේම අපේනවා. ඒකේ බුදුන් නැහැ. ඒකේ අම්මප්පත් නැහැ. හොඳ නරකක් නැහැ. මමත් නැහැ. ඉතින් අපි හරි කැමැති ආපහු මේකට ඇවිල්ලා මම බාලාද පන්ති, අර උසස් පන්ති, අම්මා මෙතන, තාත්තා මෙතන, බුදුහාමුදුරුවෝ මෙතන කියලා අර අර සෙල්ලංගේ ක්‍රීඩාවක් කියන්නේ ඒකත් ඕනේ. ඒක ඕනේ අර අපි මේ ලෝකේ ඉන්නකොට. නමුත් අපි යන්න ඕන පුළුවන් තරම් අර එහා පැත්තේ එකක් තියෙනවා ගුරුත්වාකර්ෂණ නැති එකක්. අන්න ඒකට යන්නේ එතකොට ඔය දෙතසා ඥාන සත්‍විස බුදුවරු 512028ක් බුදුවරු කියන්නේ ඔක්කොම නිකන් අර බුදුරොන්ට ඒකෝමත් එක කාලෙක බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරේ කියලා පටන් ගන්න කතාව. එච්චර තමයි. ඒ නිසා මගේ මේ මෑතක ඉඳලා හරියට වැඩි ඒ මේ සාසනයේ විවේචනය කරන ගතිය මේ ඒක නිසා චෝදනත් එනවා මට. කියන්නේ සාසනය ගත්තොත් පටලවාගෙනමයි තියෙන්නේ. එක එක්කත් නැහැ වවාගෙන කන්නමයි හදන්නේ. ඒ නැත්නම් කට්ටියක් නොමගරින්න. එහෙම නැතුව බලන්න සතියෙන් ඉන්න. සතියෙන් ඉන්න චිත්තක්ෂණය බලන්න ඔය ඔය තොරන් ගන්න ඉඩක් හම් වෙන්නේ නැහැ. මොකක්වත් කරගන්න වෙන්නේ. ඒකට අපි බයයි. බය මොකද මේ සතියේ ගියාම මම යගේ මම හදාගත්තර විදුරු මාලිකාව නැහැ. ඒකට ගල් වදිනවා. ඒක ඒ නිසා. දැන් තේම සතිය හදාගෙන ඒ යමක් නැති ලෝකේ ජීවත් වෙන පිරිස අදාපි ඉපදිච්ච කාට වැඩිය වැඩියි. එහෙම පිරිසක් ඉන්නවා ලෝකේ හැමතැනම කොන්ෂස් සාමි කියලා. ඒගොල්ලෝ කිසියම් දේශපාලන හෝ භාවනා මේ ආගමකට බැඳෙන්නේ මොන ආගමේ හිටියත් ඒකෙන් ඉහළට ගිහිල්ලා ඒකත් එක්ක කටයුතු කරනවා. මොකද මේ ලෝකේ ඉන්න මේ අඳබාල ජනතාවත් එක්ක මොකුත් කරන්න මොනවා කරත් කරන්න මේ පෘථිවිය රත් වෙන වැඩ තමයි අපි කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා නම් මේ වර්ග ભેදවාදී. අර ඉහළට ගියාට පස්සේ පේනවා මේ මොකක්වත් ඕනේ නැහැ. එතෙන් කවුරුත් ෆයිට් එකක් දෙන්න දෙන්නෙත් නැහැ. නිතරම ජයයක් තියෙන්නේ. භාවනාවෙන් එතෙන්ද ඵලයක්. කියලා පුළුවන් තරම් වෙලා ඒ හුදකලාවේ විවේකයේ ඒකේ ගත කරන්නේ අමාරු ඒක නිසා කාට හරි උදව් කරනකොට කවුරු හරි උනන්දු කරනකොට පරිසං වෙන්න දන්නති ශේෂ්ඨයක උනන්දු කරන්න යන්නවා මම කියනම් බය නැතු ඕනම කෙනෙකුට බය නැතුව සතිය උනන්දු කරවන්න සතිය කරවන මනුස්සයත් බේරලා දානවා අහන මනුස්සයත් බේරනවා ගමනකුත් යනවා සතියට මොන බයිලාවක්වත් නැහැ සතියේ බෞද්ධයත් විරුද්ධ වෙන්න විදියක් නැහැ. අබෞද්ධයත් විරුද්ධ වෙන්නේ. මේක මේ කේල් ගෙඩිය පොත්ත ගලවලා ගන්නවා වගේ මේක ගලව ගන්න බැරි නිසා අපි පොත්තත් එක්ක කාලා දත්වල පටලවාගෙන කහටයි කියනවා. දත්තසේ කෙඳි බැඳිලයි කියලා කියනවා. ගලවපන් පොත්ත ගලවපන් මදේ ගහපන්. සතිය බේර ගන්න බැරි කරා. අවසර සම්මාස කමරහන සම්බන්ධ පරයන්ක ඉන්නවා කියලා තේරුම් ගන්නවා. මට ආස්වාදයේ ප්‍රස්වාදයේ තේරෙනවා නාසික අග්‍රේ ඒ සෝඩ බව තේරෙනවා ඊට පස්සේ සිහිය යනවා වෙන තරමුණ වලට ඊට පස්සේ ඒක තේරෙනවා ඒකෙන් ආයේ සිහිය ගන්න පුළුවන් ඊට පස්සේ අවස්ථාවක් එනවා ආස්වාදයේ ප්‍රස්වාදයේ එකම නිකන් සමාන්තරව වෙන අරමුණ යනවා ඒ දෙක අතර මාගේ මාර්ගතම යන්නේ සිහිය ඒකම ඉතින් වේදනාවක් තේරෙනවා කොයි මේක ප්‍රශ්නයක්ද ප්‍රකාශයක්ද දැන් දැන් උතරින් ඒ අර සමාන්තරව යන සිහියත් එක්ක සමා අරමුණත් එක්ක සමාන්තර යන එකකින් සිහිය පැත්තට ගන්න ගොඩක් වෙලා යනවා අන්න ඒකෙන් ගැලවෙන්න තමයි උපදේශපතන සමන මේක දෙකක් නෙවෙයි මෙතන තුනක් තියෙනවා ඒ තුන බේරගත්තොත් ඕකට උත්තර දෙන්න පුළුවන්. අපි සතිය පිහිටවා ගැනීමට ආධාරකයක් වශයෙන් මූල කර්මස්ථානේ ගන්න. ඒතර මූල කර්මස්ථානේ පිට යනවා කියලා වෙන බාහිර අරමුණු තියෙනවා. ඒක දෙක. ඒක තමයි මූල කර්මස්ථාන. දෙක තුන්වෙනි එක තමයි මූල කර්මස්ථානේ. බාහිර අරමුණු ඔක්කොම තියෙනවා සතියක් තියෙනවා. ඔහේ හිත ඔය උපාසක මහත්තයා කියන තැනට යනවා. මූල කර්මස්ථාන තියෙනවා බාහිර අරමුණු තියෙනවා සතියකුත් තියෙනවා. ඉන්න බව දන්නවා කලවෙමේ ඉන්න බව දන්නවා. දැන් මම ප්‍රශ්නයක් ඇහුවොත් සති තුනක් මේ කතා කරන්නේ. එක පළවෙනි සතිය ආනාපානේ හෝ මූල කර්මස්ථානයේ සතිය. දෙක සද්දකට ගියා කියලා දැනගන්න සතිය. වේදනාවට ගියා කියලා දැනගන්න සතිය. හිතවිල්ල කියන්නේ හිත ද්විතීයි අරමුණට ගියා කියලා දැනගන්න සතිය. දෙවෙනි එක. තුන ද්විතීයි අරමුණ තියෙනවා ආනාපාන තියෙනවා සතියක් තියෙනවා තුන්වෙනි සතිය. එතකොට මේ තුනෙන් වඩා කාර්යක්ෂම එකද දෙකද තුනද කියලා මම අහනවා බාස මහත්තයාගේ දැනුම් මෙනුම් ක්‍රමය හැටියට. අවසානයේ තුන්වෙනි එක. තුන්වෙනි එක මොකක්ද තුන්වෙනි එක මොකක්ද? කවලමේ කියන්නේ. තුන්වෙනි එක මොකක්ද ඒක? හොඳ මේකද නරක මේකද? හොඳ මේක. ඉතින් ඒ ඉවත් වෙන්න දැන් නෑ කියන එක. මම ප්‍රශ්නේ අහන්නේ දැන් මම මේකේ ගැලවෙන්න හැටනේ ඇහුවේ. දැන් මේක හොඳ මේක නම් ඔක ඉවත් වුණොත් ආයෙ වැටෙන්නේ අර කක්කව වැටෙන. මගේ ඒ අවබෝධය තිබ්බේ සම්පූර්ණ සතිය තියෙන්න ඕනේ ආනාපානෙට. ඒකනේ මම අර බලන ප්‍රශ්නේ ඇවි උපාසක මහත්තයා බලන ආනාපානෙ සීන සතිය එකයි. එතකොට වෙන අරමුණට ගියා කියලා දැනගන්න සතිය දෙක. වෙන අරමුණේ ආනපන දෙකම තුනම එකම මල්ලේ තියෙනවා කියලා දැනගන්න එක තුන. මේකෙන් 1 2 3 කෝකද වඩා හොඳ කියලා. ඒවට සුභාසක මහත්තයා කියන තුන. ඊට පස්සේ අහනවා ප්‍රශ්නේ දැන් තුලින් ගැලවෙන්නේ කොහොමද <laughs> මේ තමයි අපි ඇතුලේ ඉන්නේ යක්කු දෙන්න. අපි ලබාගත් උන්තම ප්‍රතිඵලයට අපි වෛර කරනවා. වෛර කරලා තියාපහුව එන්න තියෙන අර টොප් ගීරකේ යනකොට ඉහට යන්න යන්න පුළුවන් තර්ඩ් එකට එන්න පුළුවන්. සෙකන්ඩ් එකට එන්න පුළුවන්. ඒකට වෙන්නේ මොකද? පෙට්‍රෝල් වියදම් කරනවා වැඩි, එන්ජින් එක ගෙවෙනවා වැඩි, ස්පීඩ් එක අඩු වෙනවා. මම টොප් එකේ යනවා නම් ඉතින් දැනගන්න මෙච්චරයි. වාහනේ වාහනේ ප්ලේන් එක ගියර් එකට දාන්න බෑ. අජට අවකාශ යාන ගියර් එකට දාන්න බෑ. වාහනේ යන්න පුළුවන් টොප් ගියර් එකේ තමයි. টොප් ගියර් එකේ ගිහිල්ලා පුරුදු නවාසිකේ දැන් මම টොප් ගියර් එකේ ගියා. ඩ්‍රයිවිං දන්නවා මට දෙන්න ප්ලේන් එක ඩ්‍රයිව් කරක්. ආයෙත් ඩ්‍රයිවිං දන්නේ නැත්තම් දෙන්නේ නැහැ ඒක. එසේ ඩ්‍රයිවිං ලයිසන් උඩින් වෙනම ලයිසන් එකක් ගන්නවා ඒරෝඩයිනමික්ස්. ඒකේ හොඳටම 5 star ගියාට පස්සේ තමයි අජට අවකාශය යන්නේ දැන්. ඒකට උදැන ගන්න first gear second gear third gear ඒක තියෙන පොළොවේ. ප්ලේන් එක තියෙන 33000 කුඩින් මේක යන්නේ වෙන ලෝකයකට මේ ඔක්කොම එකින් එකට එකින් එකට යනවා. ඩ්‍රයිවිං පෝස්ට් එකේ ඔය ස්පීඩ් එකට යන්න බෑ. ඕකද ඕකට මම මේ පෙන්වන්න දන්නේ ඕකට තියෙන සැකේ නිසා ඉස්සරහට යන්න බෑ. ඉතින් ඊයර් පස්සේ දැන් දැක්කත් මම මේ ජීවිතේ හිටියේ නිකම්ම නිකන් අපි ඔය සිරිබිරිස්ලා දැන් අපි දන්නවා මේ අරමුණු කොයි එක තිබ්බත් සතිය තියෙනවා. ඉතින් සතියේ තියෙනවා මොකද මම කලබල වෙන්නේ ආ බලන්නේ ඉන්න. මේකට හොයන තාක්කල් මේක අපිට බරක්. මේ මේක තමයි යන්න පුළුවන් උපරිමය කියලා දැනගෙන බර හැල්ලු කරපු ගමන් අහා. ඉතින් මොකද ප්‍රශ්නේ? අන්නේ බර හැල්ලු නොවෙන්නේ මේක මම ශ්‍රද්ධාව නැහැ. බුදුන් කියන ශ්‍රද්ධාව නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන්ද ගියාට පස්සේ දැන් මේක මේක මේක හුරු වෙන්න ඕනේ. ඒක වශී කරගන්න. මේක සිද්ධි කරගන්න ඕනේ. ඒ වෙනුවට මේක සැක කරලා මුකුත් කරන්න බෑ. මොකද මේ යන්න පුළුවන් ඉහළම. ඇත්තටම ඉහළ යන්න පුළුවන්. මේකට සද්ධා වෙන. ඒකට කියන්නේ අදිමොක්කේ කියලා. පෙර දැක්මක් එන්න ඕනේ. මම හිතියේ ආනාපාන සද්ධා සතිය. ඊට පස්සේ මට පිට ගිය සතිය තේරුණා. දැන් පිට ගියත් ආනාපාන දෙකම තියෙද්දි සතිය තියෙන. ඒක තමයි හොඳම. මම ඉන්නේ ඒකේ. ආන්නේකට අදිමොක්කේ පහළ වෙච්ච ගමන්. එහෙනම් ඔකප්පන සද්ධාවට පස්සෙන් තේිනවා මගේ ප්‍රතිපදා ඉස්සරහට අවිල තියෙනවා කියලා. සතිය දියුණු වෙලා දැන් මේ සතිය විවිධාංගීකරණයි. මේ විවිධ අරමුණු තිබුණාට කෙලසෙන්නේ සතිය වටන්න බෑ. ඉතින් මෙහෙම ඉන්නේ වතුර පාරක් එනවා කියලා හිතනද වෙන සැරට ඉදිකට්ට මෙහෙම තිබ්බට පෙරලන්න බෑනේ කොච්චර වේගෙන් ආවද? ඉදිකට්ට වටන්න බෑ. මොකද ඉදිකට්ට දීලා තියෙන ක්‍රමේ හැටියට වතුර වේගය කොච්චර ඉදිකට්ට මෙහෙම උනොත් ගත්තම පෙරලන. එන වතුර පාට තියෙනවා. එතකොට වතුර පාරේ තියෙන දුර්ලභම පේනවනේ ඉදිකට්ට කෙලින් වුණාට පස්සේ ඒකට වටෙන් යන්න පුළුවන් ඕන කෙනෙකුට. නිකමටත් කියන්න බෑ ඉදිකට පැත්ත කරලියන් කියලා. ඒ නිසා බලන්න සතියට දීලා ඕන කුණු හරපයක් දැම්මම සතිය වැටෙන්නේ නැත්තම්. ධර්මයේ තියෙන තැන සතියට වැඩිය වටිනවනේ කුණු හරපයට වැටෙන්නේ නැති සතිය. මම නැවතත් කියනවා ධර්මයට වැටෙන්නේ නැති සතියට වැඩිය වටිනවනේ කුණු හරපයට වැටෙන්නේ නැති සතිය. නේ? ඉන්ටෙන්සිව් ගෑනුට එකේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට වැඩිය වටිනවනේ ඔකට්ටු ඇවිල්ලා සෞඛ්‍ය සම්පන්න වෙන එක. ඊට වැඩිය වටිනවනේ ගෙදර ඇවිල්ලා සෞඛ්‍ය සම්පන්න වෙන්න එක. එහෙමනේ අපි රිකවරි කියන්නේ. ඉතින් ඒ නිසා දැනගන්න දැන් ඉන්ටෙන්සිව් කැරට් කොයිට වැඩි කරන්න බෑ. ඔක පිළිගන්න ඕනේ. අර තුන දකින්න ඕනේ ඉස්සෙල්ලාම ආනාපාන සතිය. ඊකට ආනාපානේ පිට ගියා බව දැනගන්න සතිය. ඊට පස්සේ ආනාපානේ පිට ගිය එකයි දෙකටම සතිය බිඳින්න බැරි කියන සතිය. ඒ තමයි ශක්තිමත් මේක. ඒක ඒකට සැකකරන එක තමයි ඒකට කරන්න තියෙන ලොකුම කුඩම්මගේ සැලකීම. මුළු යෝගාචරම කරන්නේ ඒක. කිව්වොත් නම් හොඳට පැහැදිලි කරලා දෙත හැකියි. ඔබ තැනකට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන බව දන්නේ නැහැ. සතිය තියෙනවා සම්පජඤ්ඤේ නැහැ. මම ඉන්නේ කොතනද කියලා දන්නේ. ඉතින් යාට යාට අනුකම්ප කරන්න බෑ. බුදුහාමුදුර කියලා දෙනවා හරක හරපට්ටියක් බලන එක හරක් ගන්න දන්නේ නැත්නම් ඌට ඌට හරක් රැන්න රකින්න බෑ. දැන් කාලකන්ණිය හරි දුන්නාට බ්‍රාහ්මණ කාන්තාවක් ඌට ගෑණි රකින්න දන්නේ නැහැ. ඉතින් ගෑණි කියනවා මේව දිබුල් කනකොට අනේ මටත් gediyak. ඉතිටත් අතපය තින්නගල කාකෝ කාලකන්ණිය දන්නේ ගෑනුට ගස් නගින්න බෑ කියන්නේ. ඌ කියන්නේ මට පුළුවන් නම් ඇත්තිට බැරි. ඉතින් අනේ ගෑණි මේ ඇලවිලා තියෙන දිඹුල් ගහ. අත්තික ඒක දිගේ වඳපනි ගාව උඩට ගියාට පස්සේ අර කොටට කටුකොලක් දාලා කයපනම් බහපිය. කියලා මූ පැනලා යනවා. මූට තේරෙන්නේ ගෑණියක් හම්බුනේ මේ බැට්ටොප් වෙච්ච නිසා කියලා. තෑග්ගක් කියලා උට ගෑණි වල කරදරයක්. ගෑණි ගහනකට පස්සේ වලිට කටුකොලක් දාලා එහෙනම් තෝ කාගිය කියලා යනවා. කාලකන්ණියට තීරෙන්නේ ගෑණියන් නලතු කරන්නේ. ගෑණි කියන්නේ කුල කාන්තාවට ඒකට දෙන්න ඕන. ඉතින් ගෑණිට ගහනකල ගිහිල්ලා දෙමුල් කාපන් කිව්වනම් කාරි නෑ. ඒ වගේ අපි උපයාගත්ත මේ කුල කාන්තාව රකින්නවා කියන එක තමයි සම්පජන්ණය කියන්නේ. ඒක සුකුමාරයි. ඒක අනිවාර්යයෙන්ම අරසාවක් අවශ්‍යයි. අරසාව තමයි සද්ධාව කියන්නේ. අපිට සාමාන්‍ය සද්ධාව තියෙනවනේ මේ සද්ධාව නැත්තම් අපි අපහු වෙන්න පුළුවන්. අපිට පුළුවන් පිට යන බව දැනගන්න සතිය සහ ආනාපාන සතිය දෙන්න පුළුවන්. ඒක මෙතෙන් බලනකොට පිළිහිම. මේ තියෙන විවිධාංගීකරණ වෙච්ච සතියත් එක්ක බලනකොට සුසුසේත එයි අපව අපම ආපතෙන් දැන් ආපවතෙන් දැන් ගිහිල්ලා ගිහිල්ලා එතන පුරුදු කරලා ඒක තමයි මගේ ගෙදර මගේ හැබෑ නිවහන සෙකන්ඩ් නේචර් එක කිරුවට පස්සේ බලන්න ඔය ඇවිදිනකොට ගන්න බැරිද කියලා මේ මේ කහ බැන ගන්නකොට ගන්න බැරිද කියලා බලන්න ඔය කියලා අවදී පුළුවන් ඒතර පිම්පව් තියන දේ සතිය නෑ අනබන සතිය පින්නම් පිට යන සතිය පවුනේ දැන් මේ දෙකම තියෙනවා. ඒකට පුඤ්ඤ පාපම් පහිනස. ඒකේ ගිහිලා ඒකට බය වෙන්න එපා. එතෙන්ට ඉන්න බලන්න මේක මිනිස්සයා උපදිනකොටම හම්බෙච්ච එකක් අපට. අපි දැන් තමයි ඒකට සමාදන් වෙන්නේ. ඒ සමාදන් වෙන්නේ උත්සාහ කරලා නිකන් හම්බෙච්ච නැහැ ප්‍රතිපදාවෙන් බුදුහාමුදුරගෙනක සමාදන් වුණ නැත්නම් උඹට ආනිසංසලෑ. මේ කමඨාන් සුද්ධ කරනවා කියලා අපි කියන්නේ ඔතෙන්ට යාළුවා කියවනවා. කියලා 1 2 3 ෆේසින් කරලා දෙනවා කියලා කියනවා තුන තුඹට යන්න පුළුවන් උපරිමයි. හැබැයි ඒක ඔබ අගේ කරේ නැත්තම් එනත ඒකට නිසි තන දුන්න නැත්තම් එයාට සභාපතිකම දුන්න නැත්තම් මුළු සභාවම අනාතයි. එදින් සභාපතිකම දෙන්න ඡන්දය අහන්න එපා. බහුජන මතේ බෑ බහුජනේ හේරම වැට්ටෝ. බහුජනයට මහජනයා කියන්නේ ජහමනයා. හරක. <laughs> මහජන මතේ ගන්න නගිටිනකම් ඊට පස්සේ ගහන්න ඕන කන පැලෙන්න ගහන්න ඕන සුපු සේරම මැට්ටෝ. එහෙම වෙන්නේ නැත්තම් ඌට යන්න බෑ. ඒකට අර ඔක්කොටම උත්තර දෙන්න ගත්තොත් එහෙම කොහොමද කරන්නේ? මේ මහජනියත් එක්ක කරපේට ජහමනියත් එක්ක කරපේ කරන්න බෑ. ගත්ත කෙවිත අතට වහනනවා දෙකක්. අර උසපු විනිසන්න වනන්න. අර ඉනිමකට පයින් ගහලා දෙන ෆොටෝ එකක් අඳලා තියෙන පල්ලෙය. දැකලා දිස්සද මන්ද? බුද්ධට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගහපන් නැත්නම් ඔක දිගේ බහින්න විතරයි පුළුවන්. බයින්නකොට බහින්න බෑනේ මැරෙන්න පුළුවන් නම්බුකාරතාවට. ඒ නිසා උස්සන්න මිනිහට උදව් කරා නම් ඒක මැට්ට බව තේරුම් ගන්න. ඌ නැගිටින්න හදන එකේ නෙවෙයි උඹ උස්සන්න හදන්නේ. වීරත්වයක් තියෙන මිනිහෙක් නෙවෙයි. උන්නේ කියන්න බෑ. උන් උන් එතෙන්දිම රැචට් එක තල්ලන්න ඕනේ. උන් එහාට බෑ. ඔතන හිටපන්. ඒ වගේ ආනපාන සතිය හැලුවේ නැත්තම් පිට ගිය බව දැනගන්න සතිය ඉන්නේ නැහැ. ආනපානය පිට ගිය සතිය හැලුවේ නැත්තම් ඔය සියල්ලම ගුණහර ප්‍රතිදී සතියට ඉන්න පුළුවන් බව තේරෙන්නේ නැහැ. සියල්ලම ගුණහරපතියේ සතිය පිටනවා කියන එක තමයි පින්පව් අතාරිනවා කියන්නේ. ඒකට වෙනවා ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඒක උප්පත්ති ඉඳලා තියලා තියෙනවා බුදුන්ට විසිද්ධ වෙච්චයි. බුදුහාමුදුරනේ කපාගෙන ගිහිල්ලා පෙන්ලා දීලා තියෙනවා ඔන්න පුතේ උඹට පේනවා පාර. මේ අනු පිස්සොත් පිටත් එක්ක ආනපාන සතියත් එක්ක පිට යන සතියත් එක්ක උච්චර නම්බු කරන්න එපා. හැබැයි ඒකට බය වෙන්නත් ඒවා. අපව එනවා ඉතින්. ආයෙත් පස්සේ ආයෙ දාගනි. තේරුණා කියලා හිතනවා. හොඳයි අපි එහෙනම් විනාඩි 30ක් අරගෙන තියෙනවා ඒ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ වෙලාවට ඉතින් අපි මෙතනින් එහෙමනම් ප්‍රශ්න ඉවරයි කියන පදනම ඉඳගෙන එත් අවතා ಜಾති ගාථා සජ්ජායනා කරලා මේ දේශන සවන සැසිවාරය සමාප්ත කරනවා